ඉතින් එහෙම වෙලාවක් වෙන් කරගන්න එක අපිට අමාරුයි වගේම වෙන් කරගත්තට පස්සේ ඒක උපරිම ප්‍රයෝජනය සඳහා ඒකට ඇවතුම් පැවතුම් පිහිටිය යුතු ආකාර වලට ਸਰවචනාංශේ අනුග්‍රහ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි මේ ගත්ත කාලයේ උපරිම මහත්ඵල මහානිසංශේ සඳහා අපි ඒකට කළ යුතු අනුග්‍රහ මොනවද කියලා ඇහුවොත් අපේ එක එකනාගේ මතාර්ථර අනුව වෙනසක් තියෙනවා. අපි හිතනවා මේ මේ දේවල් කිරුවොත් අපිට වැඩි ප්‍රයෝජනක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමිතා පුරපු එහෙම නැත්නම් පරිශන කරපු සරුවච්චන් වහන්සේ ඒ පරිශනෙන් පස්සේ සරුඤ්ඤතා ඥානෙ සාක්ෂාත් කරගෙන උන්වහන්සේ අපි වෙනුවෙන් ඒ කළ යුතු අනුග්‍රහ සම්පින්දනය කරලා මේ අනුග්‍රහිත සූත්‍රය කියලා මේ ඇඟිලි පහ දික් කෙරුවා වගේ කරුණු පහකට අඩු කළ දක්වලා තියෙනවා. ඉතින් ඒක අපට මෙවැනි ධර්ම දේශනාවකදී මතක් කර දීමේදී හරි ලේසි කරුණු පහයි තියෙන්නේ ਸਰුවචනසේ සඳහන් කරලා තියෙනවා. ඒ ඒ අනුව ਸਰුවචනසේ පෙන්වන්නේ අපට භාවනාවකින් එහෙම නැත්නම් මේ මානසික කාර්යය පවත්වීම සඳහා කාලය ගත කරනකොට පළවෙනියෙන් අපි වගවිය යුතු එහෙම නැත්නම් අනුග්‍රහක යුතු කාරණාව තමයි සීල අනුගයි. හැම කෙනාම යම් ප්‍රමාණයක ආචාර පද්ධතියක ඉන්න ඕන. ආචාර ධර්ම. ඉතින් ඒවට අපි සිල්පද කියලා ශාසනය සඳහන් කරනවා මොනම සංවිධානයක් තිබුණත් සංවිධානය කියන්නේ ඒ ආචාර පද්ධතිය තමයි. ඒ ආචාර ධර්ම පද්ධතිය සමස්තයේ කටයුතු ඉදිරියට ගෙනියනද එකිනෙකා ගරු කරන්න ඕනේ. ඒ වගේම තමන් වශයෙන්මුත් ගරු කරන්න ඕනේ. ඒක පොදුවේමුත් පෞද්ගලිකවත් කරන්න ඕනේ. ඉතින් අපේ ශාසනික කටයුතු වල විශේෂයෙන්ම තියෙන ලස්සන තමයි ඒ ශික්ෂා පටන් අරගන්නේ සීල ශික්ෂාවයි. ඒ සීල ශික්ෂාව සඳහා ඒක හැම කෙනෙක්ම කැපකිරීමක් කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් අශික්ෂිතව එහෙම නැත්නම් හික්මීමකින්තරව ගත කරන ජීවිතයට වැඩිය ශිෂ්ට සම්පන්න ජීවිතයේ ශික්ෂිත ජීවිතයේ මහත්ම ගතිය ඇති ජීවිතේ ටිකක් වගවීම් සහිතයි. ඉතින් ඒක හැම ආගමකම තියෙනවා පොඩි වෙනසක් තියෙනවා. අනික් ආගම් වල මේ සිල්පද සිල්පද කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ශික්ෂා පාවිච්චි වෙන්නේ දේව නියමයක් විදියට. ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. වැරදිලා හරියව වැරද්දුවොත් සදාකාලික අපායට යොමු වෙනවයි කියලා ඒ අනක් ඇති පනත් තමයි දෙවියන් වහන්සේගේ කියලා ওই සුද්ධ ලියවිල්ල හොඳට සඳහන් වෙනවා. කොයි ආගමෙන්ද? සර්වජන් වහන්සේත් අපට ශික්ෂාපද දෙනවා. හැබැයි කාදාවත් අනක් කරන්න. ඒ නිසා මේවට කියනවා අනක් නැති පනත් කියලා. සර්වජන්සේ පනවනවා. තවන්නාචේ කරපු දීර්ඝ පොයිසතන් වාචේ නමක් විදිහට මහබෝසතන් වාචේ නමක් විදිහට කරපු ටික මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ලස්සන අපේ ඉස්සරහා කැමමේෂය පනවලා තිබ්බා වගේ පනවලා තිනවා කැමැතිනම් පාවිච්චි කරන්න. ඒ නිසා සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා තමයි සර්වඥයන් සඳහන් කරන්නේ. Taman විහිං ඉල්ලන්න ඕන. ශික්ෂාපද දෙන්නත් එපා කියලා තන ඉල්ලපු නැති කෙනෙකුට. අන්නේ විදියට ගරු කෙරුවට පස්සේ ඒ අනෙකුත් ආගම් වල සහ අපේ මේ තියෙන ශික්ෂාපද අතර පුදුම මනුසකමක් පුදුම ස්විච්චාවට ස්වච්ඡන්ද වායවයට තනක් දෙන ගතියක් තියෙනවා ශික්ෂාවල. ඉතින් ඒක නිසා අපි අනිකුත් ආගම් වල හැසිරෙන අය වගේ මේ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ බය ඇතුව නෙවෙයි. ඇත්තටම අපේ ශික්ෂාපද බය අනිත් පැත්ත. සර්වචන්ස අපට සඳහන් කරනවා සීල ශික්ෂාව තියෙනවා නම් අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන අපි සාමාන්‍යයෙන් ලෝකයේ කියන අසහන කියන වචනේ තමයි හතරකට බෙදලා තියෙන්නේ. තමන්න තමන් නිග්‍රහ කරන්න හිතෙන්නේ නැහැ. මං ඊට වැඩිය අද ශික්ෂා සම්පන්නයි. ශික්ෂිතයි. හීලා වෙලා. කියලා අපි ඒ සිල්පද පිළිබඳව තමන්ට තමන් දොස් දෙන්නේ. දෙස් දී ගන්නෑ. ඒ වගේම කායිමත් බැනුම් අහන්න වෙන්නේත් නැහැ. ශික්ෂාපදයක් අනුව ඉදිරියට කටයුතු කරන කෙනාට. ඉස්සර වැරදි වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ආයති සංවරයේ තියෙනවා නම් ඉස්සරහට සංවර වෙන ගතිය තියෙනවා නම් ශික්ෂාපද පිළිබඳව ਸਰුවචන්නාංශයටත් ගෞරවයක් වෙනවා කරන කෙනාටත් ගෞරවයක් වෙනවා සමාජයටත් ගෞරවයක් වෙනවා නිග්‍රහ කරන්නේ ඒ වගේම ශික්ෂාපද කඩන කෙනා වගේ නෙවෙයි ශික්ෂාපද රකින්න කෙනාට දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳව බයකුත් නැහැ අපොලිෂිය පිළිබඳව හිරකෙවල් පිළිබඳව නීතිය පිළිබඳව බයක් නැහැ මොකද තමයි ශික්ෂාපද කඩන්නේ ඒ වගේම මොනවා කරත් හැම කෙනෙක්ම ඊව කරමින් විවිධ ක්‍රමවලින් ඊව වසාගෙන ජීවත් වුණත් ශික්ෂාපද කඩන කෙනා දුක්ගති බය කියලා මරණයෙන් මත්තේ මට මෙහෙම දෙයක් වෙයි කියලා සැකයක් බයක් තියෙනවා. ශික්ෂාපද රකින්න කෙනාට නෑ. ඒ නිසා අනිකුත් ආගම් වල මේ පද බයට යටත් කරලා උගන්න අතර ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙනවා සමාදන්ව රකින්න රැක්කොත් මෙතෙක් තියෙන ශික්ෂා බය නැති වෙනවා. එහෙම නැත්නම් විපිලිසරකම දුර්වල වෙනවා. ඒ නිසා මේ වැනි වැඩමුළුවකදී අපි සීල අනුග්‍රහිතය පළවෙනි තැන තියෙනවා. ඊගාවට සුත අනුග්‍රහිතය. ඒක තමයි අපි කරන්න හදාන්නේ. අපි කොච්චර ඒ ඒ විෂයන් අනුව සූරකම් දක්ෂකම් තිබුණත් භාවනා කරන වෙලාවේදී අපි බණ අලුතෙන් අහන්න ඕනේ. සර්වජන් වහන්සේත් සර්වඥතා ඥාන ලැබුවට පස්සේ ඒ කුටි කන සෝන හාමුදුරන්ට කිව්වා මට බණ ටිකක් කියන්න ඒක ලොකු හුරතලයක්. ඉතින් ඒ ශාංශේ බණ මතක් කරාට පස්සේ සර්වඥාන්සේ කියනවා හොඳට අක්ෂර ව්‍යංජන වරද්දක් නැතුව හොඳට බණ ඉගෙනගෙන තිනවා ඈත පළාතකින් ආපු ස්වාංශ නමක් අවන්ති දේශේ බුදුරජාණන්සේ ස්තුති කරනවා. ඒ වාගේම ඕනම කෙනෙකුට මේ භාවනා කරනකොට අර දැනුම අලුත් කරලා භාවනාවට අදාළ වෙන විදිහට යොදලා දෙන්න ඕනේ. ඒක හරියට නෙලපු මල් වට්ටියකට වරින් වර පැන් ඉහිනවා වගේ. ඒ නෙලපු මල් වලට තියෙන එකම ආහාරي පැන් විතරයි. ගහක ඉන්නකොට වගේ වෙන දේවල් ලැබෙන්නේ. ඊට ධර්මයේ අහඬ සැලැස්වීම ධර්මයට කන් යොමු කිරීම අපි සූත්‍රමය ඥානය කියලා කියනවා බහුසූත භාවය කියලා කියනවා පොත්තේ දැනුම කියලා කියනවා ඉතින් අපි හැම වැඩමුළුවේ දවසකම ඒ සඳහා පැයක් වෙන් කරලා තිනවා අපි ඒකට කියනවා ධර්ම දේශනාව කියලා ඒකටයි මේ ආරම්භය ගන්න බලාපොරොත්තු වෙන්නේ කෙසේ නමුත් මේ අනුග්‍රහිත පහ ගැන මුලින් කතා කළා ඉවර කරනවා කියන අදහසෙන් බැලුවොත් ඊගාට තියෙන සාකච්ඡානුගයි. ඒක තමයි අපි දවල් පැයක් අරගෙන මේකෙදි මතුවෙන ප්‍රශ්න දේශනාවකදී එක පැත්තකට නේ ගලන්නේ. එක්කෙනෙක් කතා කරනවා අනිත් කටිය අහගෙන ඉන්නවා. සාකච්ඡාවේදී ගලනේ දෙපැත්තට සිද්ධ වෙනවා. ඕනම කෙනෙකුට පටන් අර ගන්න පුළුවන්. ඒක තියෙන මේ ශාසනය විතරයි. අනේ කිසිම ශාසනයක සුද්ධ ලියවිල ප්‍රශ්න කෙරුවොත් සදාකාලික අපායයි. මොනම හේතුකින්වත් ප්‍රශ්න කරන්න බෑ. සරුවචනසේ විතරක් කියනවා මම කිව්වත් උනත් ප්‍රශ්න කරන්න නැතුව බාරගන්න. මට කවුරු හරි බැන්නත් මගේ ಗುಣ කිව්වත් මගේ ධර්මේ නම් විමසලා බලලා ගන්න. මොකද සරුවචනසේ සරුවචනයි. ඒක නිසා අපිට අවස්ථාවක් තියෙනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඉදිරිපත් කරපු මේ ධර්මය හොඳට විචක්ෂණව සලකා බලන්න සාකච්ඡා කරන්න ඒ සඳහා අපි ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කරනවා ආදී වශයෙන් දිගටම තිබිලා තියෙනවා. ඒකට කියන්නේ ශාසනේ පණ කිය. යම් තැනක සාකච්ඡා හොඳට සිද්ධ වෙනවා නම් එතෙන් බුදුන් වැඩියා වගේ. ඒක සමහර ධර්ම සාකච්ඡාවේ ಗುಣ දන්න ස්වාමින් වහන්සේලා මතක් කරනවා. ලෝකයේ තියෙන මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම තියෙන බොහොම සුළු ගානයි. පොල් ගහක් නගිනකොට අස්වෙක් පදිනකොට සහ නාන පීනනකොට විතරයි මුළු ඇඟ ව්‍යායාමය. අනික හැම වෙලාවෙදීම ව්‍යායාම අසමබරයි. ඒකට හතරවෙනි එකක් එකතු කරනවා නම් ධර්ම සාකච්ඡාව කියනවා. ධර්ම සාකච්ඡා ඒ තරම් ශරීරයේ හැම සෛලයක්ම යොදවනවා. කය විතරක් නෙවෙයි මනසත් යොදවනවා. ඒක නිසා අපේ පැරණි සම්ප්‍රදාය තිබිලා තියෙන්නේ අමාවක දවසට පොයේකට රැස්වෙන සංඝයා උදේ වෙනකම්ම ධර්ම සාකච්ඡා කරනවා. මොකද එතෙන්ට විවිධ පැති වලින් සංඝයා රැස් වෙනවා. පසළොස්වක දවසේ ඉතින් ස්ථානවල වැඩයි අනිකුත් ආගමික කටයුතු තියෙන අමාවක දවස ධර්ම සාකච්ඡා කරලා තිනවා ඒ නිසා විනය තැන් තැන් වල තියෙන දේවල් අපි සාකච්ඡාවට ලක් කරනවා ඒ වගේ ධර්ම කරුණු පිළිබඳව අර්ථකතන සාකච්ඡාවට ලක් කරනවා සමත පැත්තෙන් කොහොමද බලන්නේ විපස්සනා පැත්තෙන් කොහොමද බලන්නේ ආධුනිකයේ පැත්තෙන් කොහොමද බලන්නේ ප්‍රවීණිකයේ පැත්තෙන් කොහොමද බලන්නේ ආදි වශයෙන් අන්නේ සාකච්ඡා ධර්ම සාකච්ඡා අපේ නවංග සත්තු ශාසනයේ වේදල්ල සූත්‍ර වශයෙන් තමයි සඳහන් කරන්නේ. බොහොම ගැඹුරු සාකච්ඡා ඒවකට පැවිත්ලා තියෙන හුඟක් වෙලාට සරුවචනසේ පාර්ශව කරුවෙක් වශයෙන් නෙවෙයි අනෙකුත් අනෙකුත් දක්ෂ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ බොහෝ විට තම තමන්ගේ වැඩ කටයුතු නිම කරගත් උත්තමයන් වහන්සේලා උත්තමාවියෝ සාකච්ඡා කරලා තියෙන ඒවට වේදල්ල සූත්‍ර කියලා සඳහන් කරනවා. ඉතින් පස්සේ ඒ පිරිසේ ඒක අරගෙන ගිහිල්ලා සරුවචනසේට පූජා කරනවා නැත්නම් අවසරයි ස්වාමීන් අපි මෙන්න මෙහෙම මෙහෙම සාකච්ඡා කරයි කිව්වා ਸਰවජනික අනුමත කරනවා. ඊ ගාවට තමයි ওই සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත විදියට ශීලක පිළිහිටලා බණ අහලා කමඨාන සුද්ධ කරගත්තට පස්සේ තමයි ওই සමත වශයෙන් හිත සමාහිත කිරීම එහෙම නැත්නම් සමතේකටපත් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. මොකද හිත ඇවිස්සෙන්න කරුණු බලන එකක්. අපි අර සීලයක් දීලා කාය වචන හික්මවගෙන ධර්මයෙන් අපිට පෙරමග එහෙම නැත්නම් පුළුල් දෘෂ්ටියක් යහ දෘෂ්ටියක් ඇති කරලා දීලා එනේන ප්‍රශ්න එතන ඉතන සාකච්ඡා කරලා අත්තු දව දුන්නොත් අත්තට සකස් කරලා දුන්නොත් සමත වශයෙන් අනුග්‍රහ කරන්න පුළුවන්. ඊට පස්සම විපස්සනාව වශයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. නිසා අපි උත්සාහ කරනවා සාමූහික වශයෙන් සහ පුද්ගලික වශයෙන් හැකිතාක් දුරට අපි අපි සමාදන් වෙච්ච සිල්පද අරසා කරගෙන මේ ධර්ම දේශනාවත් මල් නෙලාගත්ත මල් ටිකට වතුර ඉහින්න වගේ එහෙම නැත්නම් මල් පැලයකට වතුර ටිකක් දානවා වගේ ඒගොම සාකච්ඡානුග්‍රහිතය මල්පලේ වටේ තියෙන අනවශ්‍ය තනකොළ ගස් උදුරලා දාලා පස්සේ ටිකක් බුරු කරලා දෙන්න වගේ ඊට පස්සේ තමයි මල් පැලේ කොළදාව වැඩෙන්නේ ඊට පස්සේ තමයි මල් අතු ඉති වැඩෙන්නේ ඉතින් මේක අපි පොරොන්දු වෙමු මේ වැඩමුළුව ඉවර වෙනකන් මේ අනුග්‍රහිත පහ සලකලා බලන්න ඉතින් මේ කතාව මේ වචන ස්වල්පේ නැත්නම් මේ අදහස මේ 143ක්ම මේ වෙනකොට මේ ශාලාවේ කරලා තියෙනවා හැම වැඩමුළුවක්ම පටන් ගන්නකොට සම්බන්ධ වෙච්ච කට්ටිය එක දාන්න ඉතින් ඒක නැවත නැවතත් කියන්නේ අපි ඔක්කොම එක පෙළකට ගොනු කරගණ්ඩයි ඊට පස්සේ අපි යනවා දවසේ මාතෘකාවට ඒ දවසේ මාතෘකාවට උද්දృత පාඨය උද්දృత කරගත්තේ සරුවත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රය අපට පොත්පත් පෙරළ නැත්තු වශයෙන් හොයන්න පුළුවන් වෙන්නේ දීඝනිකායේ සඳහන් වෙලා තියෙන අවසාන සූත්‍රයේ වශයෙන්. ඒක මිට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇමරිකාවට ගිය වෙලාවක එහි ඉන්න මාත් එක්ක කතා කරලා කිව්වා සාංශ මුළු ත්‍රිපිටකයම මේකේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒක නිසා ඔබ වහන්සේ ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර වලට ධර්ම දේශනා කරලා තියෙනවා. දසුත්තර සූත්‍රය ගන්න ක්‍රමයට ඒක ලස්සන ප්‍රස්තාර කරලා තියෙනවා. ඒක ලස්සනට ගොනු කරලා තියෙනවා. ටික ටික ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ දසුත්තර සූත්‍රයේ සැකිල්ල ගත්තොත් ඒක මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කරපු ඥාන විභාගේ. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථානය කියලා කියන්න පුළුවන්. ਸਰවචනන්සේ සිව්සාලිස්වසක් ඒ ඒ තැන් වලට ගිහිලා ඒ චරිතානුව දේශනා විලාස පවත්නකොට මෙවුවා එකතුනේ ඇත්තටම ආනන්ද මහා ස්වාමීන් වහන්සේ ගාව ධර්ම භාණ්ඩාගාරේ. නමුත් ඒව පිළිබඳව ධර්ම සීනාධිපති තනතුර ලැබිලා තිබුණේ අපේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන්සේ දැකලා තිබුණා අපි වගේ කට්ටිය ගැන. උන්වහන්සේ දැනගත්තා ඉස්සරහට යනකොට මේක මහා ගංගාවක් ඇවිල්ලා වැලි තලාවකට බී ගත්තා වගේ මේක ඉස්සරහට මොකක්වත් නැති වෙනවා. නැති වෙනකොට මේක ප්‍රස්ථාර කරලා තිබ්බොත් ගොනු කරලා තිබ්බොත් කෑල්ලක් අඩු නම් හරියට මේ අනුමාන ක්‍රමයට එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් දැනගන්න පුළුවන් මෙතන කැලලක් අඩුයි මෙන්න මේක වෙන්න පුළුවන් කියලා සැලසුම් කරන්ඩ උන්වහන්සේ කිරි ඔක්කොම ප්‍රස්ථාර කරා. ඒ ප්‍රස්ථාර කිරීමේදී අනුගමනය කරලා තියෙන්නේ ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර 10ක් දෙනවා. පළවෙනි ප්‍රශ්න 10 කතමේ ධම්මා බහුකාරා. කතමේ ධම්මෝ බහුකාරෝ. වඩාත්ම ආධ්‍යාත්මික ජීවිතයකට උදව් කරන බොහෝ බහූපකාර ධර්මයේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උන්වහන්සේ අහන කට්ටියගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ. තමන් වහන්සේ ප්‍රශ්න දෙනවා අප්‍රමාදෝ. ඕපකාරණ ධර්ම අප්‍රමාදේ. ඊට පස්සේ මොකද්ද ඊගාවට දෙවෙනි ප්‍රශ්නේ වැඩි යුත්තේ. ඊට පස්සේ අහනවා ආධ්‍යාත්මික ජීවිතේට වඩාත්ම උපකාරණ ධර්ම දෙක මොකද්ද කියලා. වැඩි යුතු ධර්ම දෙක මොකද්ද? ඔය ප්‍රශ්න 10ක් තුන මොකද්ද? හතර මොකද්ද? පහ මොකද්ද? හය මොකද්ද? හත මොකද්ද කියලා අපි දැන් ඔය හත්වෙනි පොතටයි ඇවිල්ලා තියෙන්නේ. දසුත්තර සූත්‍රයේ මේ ප්‍රශ්න 10 වශයෙන් සාකච්ඡා කරලා අපි ගිය වැඩමුළුවේදී හත්වෙනි පොතේ පළවෙනි ප්‍රශ්නේ කතමේ ධම්මා බහුකාරා කතමේ ධම්මා සත්ත ධම්මා බහුකාරා. ඉතින් ඒකට අපි ගිය වැඩමුළුවට ගත්තේ සත්ත ආර්ය ධන. ඒක තමයි ආර්ය ජීවිතයකට නැත්නම් අපේ වගේ පැවිදි ජීවිතයකට නැත්නම් භාවනා කරන ජීවිතයකට බොහෝ උපකාර වෙන්නේ සත්තාරිය ධන, සද්දා ධන, සීල ධන ආදී වශයෙන් අපි බොහෝ විට අහලා තියෙන එක. ඒක ඉවර කරාට පස්සේ දැන් අද අපි යන්න හදන්නේ කතමේ සත්ත ධම්මා භාවේ තබ්බා. අර විදියට මේ ආර්ය ධනයේ ලෞකික පැත්ත හෝ Taman ළඟ සම්පාදනය වුණාට පස්සේ සම්පatti වශයෙන් ලැබුණාට පස්සේ වැඩි යුත්තේ මොකද්ද? වැඩි යුතු ධර්ම හත මොකද්ද කියන තැන සත්ත බොජ්ජංගා එතකොට මේ සත්ත බොජ්ජංග කියන පදය ඒචර විග්‍රහ කරන දෙයක් නෑ කවුරුත් වගේ අහලා තියෙනවා. බොජ්ජංග ධර්ම හතක් සඳහන් වෙලා තියෙන සාරිපුත්‍ර සාංශේ කරන්නේ ඔය කොහොම එකතු කරලා අර ප්‍රස්තාට දාන එක. ඒ නිසා අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් මේක 143 වෙනි භාවනා වැඩමුළුවේදී අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ බොජ්ජංග ධර්ම හත ගැන. මේ බොජ්ජංග ධර්ම පිළිබඳව හත පිළිබඳව උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් සාමූහික වශයෙන් බොජ්ජංග කිව්වට පස්සේ ඒක නිද්දේශ වශයෙන් සඳහන් කරනවා සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග වලින් නම් කිරීමක් කරනවා ඊට පස්සේ එක එකක් පටිනිද්දේශ වශයෙන් විස්තර කරනවා මේක තමයි සරෝජාන්සිකේ ක්‍රමය ඉසල මාත්‍රිකා කියන නෑ පොකුරේ නම කියන ඊටසේ මාත්‍රිකා කියන ඊටසේ මාත්‍රිකාවට විස්තර සපේනවා ඉතින් මේ ධර්ම දේශනාවත් අපි ඒ ඒ ක්‍රමී තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් මේ සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග ආදී වශයෙන් සඳහන් වෙන මේ බොජ්ජංග කියන පදය ඒ බුරුම ස්වාමීන් වහන්සේලා විවරණය කරනවා එක විදියකට ප්‍රායෝගික අර්ථයකින් විශේෂයෙන්ම බණ භාවනා කරන අය සඳහා අපි දන්නවා මේ ඊගාවට තියෙන සති සම්බොජ්ජංගය කිව්වොත් මේ බොජ්ජංගයට විශේෂණ පද වෙලා තියෙන සතිය ගත්තොත් ඒ සතියේ විවිධ මට්ටම් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතිය පමණක් අටපොලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨානයේ සතර සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්පොච්චංගේ සහ සති මාර්ගංගේ කියලා. අන්න ඒ විදිහට මේ සතියේ ක්‍රමික වර්ධනයක් තමයි ප්‍රතිපදාවේදී අපිට සිද්ධ වෙන්නේ. මේ නිසා සතියට අර්ථකතන 8ක් තියෙනවා. සතිපට්ඨාන සතියේට එකක්. ඒකට කායනුපස්සනා වේදනානුපස්සනා කියලා අර්ථ වෙනවා. එතන සතිය කියන එක නිර්වචනය වෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය කියනකොට පොච්චංකවට බැඩිය දියුණු වෙච්ච තනියම හිට ගන්න පුළුවන් වෙන ඉන්ද්‍රියක් නැති වුණොත් මේක ඉදිරිපත් කරන්න යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක සති බලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ බොජ්ජංග වන්ටමට එනවා. එතකොට මේ මේ සතිය කියන එකම බොජ්ජංග මට්ටමට යනකොට මොකද්ද සති බලේ නැති බොජ්ජංගේ පමනක් තියෙන සුවිශේෂ ලක්ෂණය කියන ප්‍රශ්නේ අහනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා. සතිය සතිපට්ඨාන සතියක් නෙවෙයි, ඉන්ද්‍රිය සතියක් නෙවෙයි, බල සතියක් නෙවෙයි බොජ්ජංග සතියක් බවට පත් වෙන්නේ සතිය කොච්චර බල කැවුනට පස්සේද, වැඩුණට පස්සේද මොකද්ද බොජ්ජංග කියන වචනය නිර්වචනය කරන්න සතිය ඇති වෙන වෙනස. නැත්තම් ධම්මවිචය කියන වචන ඇති වෙනස. ඒ ස්වාමීන් වහන්සලා දෙන උත්තරේ තමයි බොජ්ජංග කියන්නේ බෝධි අංග කියන එක. එහෙම නැත්නම් අවබෝධයට කොටස්කාරයක් වෙනවා කියන එක. අංගයක් වෙනවා. ඒකෙදි මතක් කරනවා මේ සතිය යම් වෙලාවක වඩාගෙන වඩාගෙන යනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිනිස සතිය උරදෙන වෙලාව. සතිය ලයිදී කටයුතු කරන වෙලාව. සතිය වගකීම් බාර ගන්න වෙලාව. ඉතින් ඒ නිසා මේ ඒ බුරුම අර්ථකතනයත් එක්ක සාමාන්‍ය බුද්ධියට දානකොට මෙන්න මේ වගේ විග්‍රහයක් කරගන්න පුළුවන් සතිය සතිපට්ඨාන වශයෙන් තියෙනකොට සති ඉන්ද්‍රිය වශයෙන් තියෙනකොට සති බලයේ තියෙනකොට තාම ලෞකිකයි ඒ වගේ තියෙන මේ ලෞකික අවශ්‍යතාවයන් සපයලා දෙන එහෙම නැත්නම් අපේ හිතැඟි අපේ අවශ්‍යතාවයන් ලෞකික වශයෙන් සම්පාදනය කරලා ගිහිල්ලා යාට තේරෙනවා මේ සතිය කියන්නේ මීට වැඩිය බොහෝම බලවත් බොහෝම තෙදවත් බොහෝමත්ම ප්‍රතිභා ශක්ති සම්පන්න දෙයක් මේක සතර සත්‍ය අවබෝධ කරන පැත්තට ලෝකෝත්තර පැත්තට යනකම් යන්න පුළුවන්. ඒ නිසා ලෞකික වශයෙන් වඩපු සතිය මං පාවිච්චි කරන වචෙන් තමයි වැඩි වියපත් වෙලා ලෝකෝත්තර පැත්තට හැරෙන තැන තමයි සති බලයේ ඉඳලා සති සම්බොජ්ජංගේ වෙන එක. මේකට මෙන්න මෙහෙමයි අද කාලේ තියෙන දැනුමත් එක්ක උත්තර දෙන්නේ බටහිරේ තියෙන සතිය අද වඩන්නේ ලෞකික සැප සම්පත් සඳහා. ඒකට කියනවා සුව කිරීම සහ ප්‍රතිකාර වශයෙන් තමයි අද සතිය වඩන්නේ. අද සතිය වඩන්නේ මානසික අසහනෙ නැති කරන්න. අද සතිය වඩන්නේ දැනුම මතකයේ තබා ගැනීම වැඩි කරන්න. මේ වගේ අර්ථකථන රාශියක් දෙනවා. නිකන් වෙළඳ පොලේ වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙනවා සතිය. ඒ නිසා අද බටහිරට ගියොත් එහෙම අපි වගේ කට්ටිය සතිය පැත්තෙන් ඉතාමත්ම දුර්වලයි. අපි මේ මෙච්චර වටිනා සතියක් මොනම දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒගොල්ලන්ට කිව්වොත් එහෙනම් මට තියෙනවා මෙච්චර මානසික අසහනය කියලා. ඒගොල්ල කියයි සුමාන හතක් ඕකට යනවා මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. එතකොට ඔයාට තියෙන ওই මානසික අසහනය නැති වෙනවා. මෙච්චර පැය ගාණයි මෙච්චර සල්ලි ගාණයි මේ කෙරුවොත් මේ ලෙඩේ නැති කරනවා. ඒක ඉස්සල්ලාම උත්සාහ කරනකොට ඒ තද බල මානසික අසහන තමයි බටේ ලෝකේ තියෙන ප්‍රධානම රෝගේ දැන් ලංකාවේ තියෙනවා ඒක. ලංකාව හිතුවට වැඩිය තියෙනවා. කොටින්ම කියනවා නම් ලංකාවේ ඉන්න පාසල් දරුවන්ගෙන් ළමා වෛද්‍ය විශේෂඥවරු කියනවා 1000ට 10ක බඩ එකක්මත් තියෙනවා මොනම ලෙඩින්ව සනීප බෙදින්ව සනීප වෙන්නේ නැහැ. ඒක ළමයාට එන ආතතිය නිසා ඇති වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒකට උත්තරේ සතිය තමයි කියන්නේ. ඒ ඒ පාඩම අපි ඉගෙන ගත්තේ බටේට ලෝකේ මේ සතිය දිහා බලන විදුහුරු දැක්ම නිසා. නමුත් ඒකේ තියෙන අඩුපාඩුවක් නැත්නම් ලක්ෂණයක් තමයි ඒගොල්ල තෙරපිටික් එහෙම නැත්නම් සුවය සඳහා කායික ලෙඩ රෝග සනීප කිරීමේ අදහසින් තමයි සත්‍ය පාවිච්චි කරන කියන බිස්නස් බුද්දිසම් කියලා එකට කියන්නේ. මෙච්චර ගාණ දුන්නොත් මෙච්චර අඩු වෙනවා කියලා. ඉතින් ඒකට පරිවේශනයක් කරුවේ ඉස්ලාම 1980 ගණන් වල ඒ ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩිකාවකට අවසාන ජාතික තරගයේදී ක්‍රීඩාවේ නීතියක් කැඩුනා. කැඩිච්ච නිසා එයා ඒකෙන් ක්‍රීඩාවෙන් අහිං වෙන්න සිද්ධ වෙනවා. නැත්තම් අනිවාර්යයෙන්ම ජාතික මට්ටමේ පළවෙනියා වෙන්න හිටපු ක්‍රීඩිකාවක් ඊට පස්සේ මේ මනුස්සයාට දවස් 4ක් දිගටම අඬා අඬා ඉඳලා දැන් ඔලිම්පික් යන්නත් නැහැ ජාතික ශූරතාවයක් නැහැ මේ මේ පීනනකොට අර පැත්තේ තියෙන දාලා තියෙන ලණුවේ අත වදින. අත වැදුනොත් තරගෙන් අවලංගු. මේ ළමයා අවලංගු වෙනවා. ඒ ඒ ළමයා කියන අත වදිනකොට කරන්ට් එකක් වැදුනා වගේ වුණා කියලා මම දන්නවා මම ඇති වැරදුනා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් අඬා අඬා ඉන්නකොට එයාට උපදේශකයා එයාට කරුණු ගන්න උපදේශකය උත්සාහ කළ තිනවා පුළුවන් තරම් මේ හිත නැගිට්ටවලා අය මෙයා නැවත මට්ටමට ගන්න අවුරුදු 3ක් එක දිගටම මානසික අසහනය ගත කරලා තියෙනවා. ඒතකොට මේ මේ උපදේශයකට පණිවිඩයක් හම්බෙලා තියෙනවා රිචඩ් ඩේවිඩ්සන් අතුරු පිරිස ටිබෙට් වලට ගිහිලා ටිබෙට් වලින් භාවනාවක් ඉගෙන ඇවිල්ලා තියෙනවා. ඒ භාවනාවේදී මේ මානසික අසහන දුරු කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා කියන. පස්සේ මේ උපදේශක ගිහිලා ළමයට කතා කරලා කියලා තියෙනවා. මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ඔයා හැකියාව තියෙනවනේ. මනසනේ වැටලා තියෙන්නේ. යම් කියලා. ඒස්කලු මට ඒ වගේ දෙයකට යන්න පුළුවන් ශක්තියක් නැහැ. මට ඒ මූණ දෙන්න බෑ. ඊට පස්සේ කියලා තිනවා මම ඔයා වෙනුවෙන් යනවා කියලා. දැන් උපදේශිකා ගිහිල්ලා ඒ පළවෙනි වැඩමුළුවේදී ඒගොල්ලෝ පරීක්ෂා කරලා තියෙනවා. කෙනෙකුට මේ වගේ උග්‍ර මානසික අසහනයක් තියෙනවා නම් ඒක නැති කිරීම සඳහා ලෞකික වාසයෙන් මානසික අසහනය දුරු කිරීම නම් වූ මේ සුවය ලැබීමට කොච්චර කල් භවනා කරන්න ඕනද කියලා. එන් සියලු උපකරණ දාලා සියමු පහසුකම් දීලා බලනකොට මාස 3ක් එක දිගට භාවනා කළොත් මේ මට්ටමේ වසානයක් නැති කරන්න පුළුවන්. ඒක තාම බේතින් මට්ටමට යන්න දෙයක් නැහැ. භාවනායෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් මේගොල්ලෝ දැකලා තිනවා මාස 3ක් ඇමරිකාවේ මේ ළමයා කැනඩාවේ ළමයි කැනඩාවේ මිනිසෙකුට කාලෙ වෙන් කරන්න බෑ. ඒ තරම කාර්ය බහුලයි. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම පරිශනාවක් කරලා තිනවා මාස 3ක් එක දිගට කරන්න බැරි නම් ඒ ප්‍රතිඵලත් අවශ්‍ය නම් ඊ ගාවට කළ යුත්තේ මොකද්ද කියලා බලන්න ගුරුවරයෙකුත් දාලා පහසුකනුත් දීලා දවස් 10 වැඩමුළු 3ක් කරනකොට ඒකන අදහනවා නම් මේක වැඩේ වෙයි කියලා ප්‍රතිඵල ආරම්භ දෙන්න පුළුවන්. ඒකත් ඒගොල්ලෝ බලලා තියෙනවා දවස් 10 වැඩමුළු 3ක් කිව්වහම අපිට දන්නවා අපිටත් අමාරු වෙන්නේ. කැනඩාවෙත් අමාරුයි. කොහොම හරි උපදේශකයාකට ගිහිල්ලා එයා පළවෙනි දවස් 10 කරනකොටම තේරෙනවලු ඒ පිටින් ඒත්තු ගන්නන්ට හිතේ වදන්න උත්සාහ කරාට Taman ඇත්තටම ප්‍රතිඵල දක්නා සුළුෙන් බැලුවොත් පළවෙනි දවස් 10ෙදීම මේ අසහනේ දුරු වෙන ලකුණු පහළ වෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දෙවෙනි වැඩමුළුවට යනකොට අර ගෑන් ලොමෙත් අන ගන්න ගිහිල්ලා. එතකොට කියලා තියෙනවා මම ගියා. මට අසහනයක් තිබුණේ දැඩි දැඩි දැඩි ලෙස ඔබට වගේ මට තේරෙනවා දවස් 10 යනකොට මේක දී වෙනවා කියන. මේ ළමයා ගිහිල්ලා පළවෙනි දවස් 10 කරනකොටම එයාට අර ආසානි සෑයෙන ගානක් අඩු වුණාට පස්සේ මෙයා නැවත ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඒ කියන්නේ පුහුණු කිරීමේ වැඩ පිළිවෙල පටන් ගන්නකොට එයාට පරණ තිබුණු හැකියාව ආපු නිසා සීග්‍රයෙන් ඊගාව ඔලිම්පික් තරගයේ සඳහා සූදානම් වීමක් වශයෙන් ජාතික පළවෙනිය බාටපත් වුණා. ඒ පත්විච්ච දවසේ කැනේඩියන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එහෙම නැත්නම් කැනඩාවේ ගුවන්විදුලි සංස්ථාව මෙයා සම්මුඛ සාකච්ඡාවට ගෙන්නලා සම්මුඛ සාකච්ඡාව ඇතිව ප්‍රසිද්ධ කරා. ප්‍රසිද්ධ කරපුවාම භාවනා දිගට කරන කට්ටියගේ මොළයේ ඇති වෙන ස්ථිර වෙනස්කම් මාස 3ක් කරනකොට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා ලස්සන ආටිකල් එකක් නැත්නම් විස්තර වගේක් එළියට ආවා. ඒ ආවෙලාදී ඊට අවුරුදු 7කට 8කට පස්සේ මටත් කියවන්න හම්බුණා. ඒව කොහොම ප්‍රමාණ කළ තියෙන ලෞකික ළඟාවි. ඒව අද මේ වෙනකොට ආගමික මුවාවෙන් බලන්නේ නැතුව මේක දිහා බැලුවොත් ප්‍රසිද්ධ කරනවා ඒ විද්‍යාඥයෝ ඉදිරියට ලෝකේ තියෙන ප්‍රධානම ඖෂධය බවට පත් වෙන්නේ සතිය කියන. ඕනෙම ලෙඩකට සනීප කරන්න. ඒගොල්ලෝ පැහැදිලිව පෙන්නනවා අසහනී වගේ තියෙන මානසික අසහන, heart attack, cholesterol, diabetes ඔය කියන ප්‍රධානම ලෙඩ සියල්ලම ඇති වෙන්නේ අසහනෙන්. මේ සතිය වඩනකොට මමත් එක්ක ඉන්නකොට හිත වර්තමානට ගන්නකොට වර්තමාන හිතේ කද්දාකත් අසහනේ තියෙන්න බෑ. චිත්තක්ෂණ වශයෙන් තියෙන්න බෑ. ඉතින් යෝගාවචරයා හෝ ගුරුවරයා හෝ භාවනා මධ්‍යස්ථානයේ ඔක්කොම වට කරලා යට කිව්වොත් මේක ආරම්භක මේ සති මාත්‍රය දිගට පවත්වා ගැනීම සඳහා ඔබත් අපිත් එකතු වෙලා මේකට උත්සාහ කරමු කියලා යම් හේකින් යෝගේ යෙදුනොත් ඒකිනා එක කෙරුවොත් ඊටාත්ම ඉක්මනට අර ලෞකික වශයෙන් අපිට තියෙන ඉච්ඡාබංගත්ත අසහන හීනමාන එහෙම නැත්නම් নানা ප්‍රකාර දේවල් 100ට 100ක් නැති වෙන්නේ හැබැයි ඒක නිකන් පැන්සලෙන් ලියපු දෙයට ඉරේසර් කැල්ලක් අතට හම්බුනා වගේ මකන්න පුළුවන් බව තේරෙනවා කළු ලෑල්ල ලියපු එකට කොට්ටයක් කරන මකන්න පුළුවන් ඉතින් මකලා නැහැ තව හැබැයි හොඳටම දන්නවා මකන්න පුළුවන් කියලා මෙන්න මේ කටයුත්තේදී සතියේ තියෙන්නේ ලෞකික වශයෙන් මේ රෝග පීඩා එහෙම නැත්නම් මානසික අසහන දුරුවන් කරනවා දුරුවන් කරනවත් එක්කම මහ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා මිනිස්සෙක් වශයෙන් අපේ තුල තියෙන යටිපහුවෙච්ච කුසලතා පුදුම විදියට වැඩෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම sannivedane කටරි කතා කරනකොට හරියට කාරණාවට කතා කරන අපි කියන්නේ පසු විමිට සාපේක්ෂව කතා කරනවා කියන එක අද ඇත්තෙම නැහැ යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. කවදාකවත් අහපු ප්‍රශ්නේ අහන්නෙත් නෑ උත්තරේ කොහෙද. නමුත් සතියෙන් වැඩ කරන්න පටන් අරගත්තොත් එයා හොඳට අහනවා ප්‍රශ්නේ අහලිවල පුළුවන් ක්‍රමයකට උත්තර දෙනවා. ඒකෝට ලකුණු ලැබෙන දරු පාස් වෙනවා. අද විතර ජනසන්නිවේදනයේ දියුණු IT ටෙක්නොලොජි දියුණුච්ච යුගයක් ලෝකෙම තිබුණා. නමුත් අද විතර මිනිස්සයා දික්කසාද වෙන යුගයක්, රණ්ඩු කරන යුගයකුත් නැහැ. ඒ මොකද කවදාකවත් මේක මේ වඳුරට දැලිපියා වුණා වගේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. සරුවචනංශයේ අවුරුදු 2600 කට ඉස්සලා දේශනා කරෝ මේ සුද්ධ දේ. අද දක්වා මෙතෙන්ට එන්න මොකද්ද රහස? ඕනෙම ලෝකේ රහසක් තියෙන අවුරුදු 100යි. අවුරුදු 100 පස්සේ ඔක්කොම කාලේ වැලි තලාවට මැකෙනවා. මේක බලන්න අදත් අවුරුදු 2600 කියලා තව බබලනවා. මොකද බුදුරජාණන්සේ කතා කරන්නේ ප්‍රයෝජනේ සලකලා මහරහතන් වහන්සේලා මේක අල්ලගත්තේ ලාභයට සත්කාරයට සම්මානයට නෙවෙයි ලෞකික ලාභ සඳහා නෙවෙයි උන්වහන්සේලා ඒක පපුවෙම තියාගෙන එකාට එකාට දුන්නේ නිමි પરම්පරාවක් නොවෙන්නේ. ඉතින් අපිට මේක තේරුම් අරගන්න උට වෙනවා සති සතර සතිපට්ඨාන මට්ටමේ සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය කියනකොට ඒ මනුස්සයාගේ හැම හැකියාවක්ම යාට කුසලතා කියන බුද්ධම වර්ධනයකට එන්න පටන් ගන්නවා. ඒක පැහැදිලිවම දැක ගන්න පුළුවන් වෙන්නේ ළමාවියේදී. අවුරුදු 11 සිට 18 දක්වා ළමාවියේ කෙනෙකුට මේක අඳුන්ලා දුන්නොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මනුස්සකම කියන්නේ මොකද්ද කියලා. අපි මේ අර අර විශේෂයට විශේෂඥතා ලැබනවා වෙනුවට පොදු මනුස්සකම දිනු කෙරුවොත් අපි අතර මේ පංගු peeru බෙදිල්ල කුලල් කා ගැනීමල අර අර විශේෂයට විශේෂඥ වෙනවට වැඩිය මනුස්සකමත් එක්ක වැඩෙන ගතිය අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන මේ කොර වෙච්ච ගතිය අන්තභාග වෙච්ච ගතිය අද අධ්‍යාපන ආයතන විතර එකිනෙකා කුලල් කා ගන්න තුප්පහයි ආයතන ඇත්තේ නැහැ කොහෙදවත් ලෝකේ අධ්‍යාපන හැටි තමයි තුප්පහිම જાතිය ඊර්ෂ්‍යා කරන જાතිය. අනිත් එක පත්තර කන්තෝරු. ඒ මොකද දැනුම එන්නේ එන්නේ පැහිය වෙන්න හදලා. අයිය වෙන්න අනිවාර්යයෙන්ම කුලල් කපනවා. නෝ සාරවත්චනාංශ උගන්නපු දෙයින් බාට මේ මහරතන් වහන්සේලා ගත්ත දැනුමින් කවදාකවත් වෙන ආගමකට කොනහලා නැහෙනි. අපේ වැඩේ අපි කරගෙන යනවා. ආන්නේ වගේ හැම කෙනෙක් තුළම හැම මිනිස්සෙක් තුළම උප්පත්තියෙන් පිරිසුදුයි. ඒක කාල් මාක්ස් තුමත් කිව්වා මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි පන්ති සටන විතින් දූෂණය කළා තියෙනවා සරුවචනාංශේ සඳහන් කරා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨා තං අසුතෝතෝ පුතු ජනෝන අපජානාති හැම කෙනෙක්ගෙම හිත නිවන් දැකලා තියෙනවා හැම කෙනෙක්ගෙම හිත ප්‍රබස්සරයි හැබැයි පිට තියෙන කුටු කට්ටේ මලකඩ කට්ටට්ටුව කහට ටික විතරයි පේන්නේ එනිසා අපිට පේන්නේ අපේ අඩුපාඩු ටික විතරයි අනික් කෙනෙක් දිහා බලනකොටත් පේන්නේ අඩුපාඩු ටික විතරයි මොකද යාට අර අඩුපාඩු තට්ටුව විදලා ඇතුලේ තියෙන ප්‍රබස්සරේ දැක් ගන්න බෑ ඒ නිසා මිනිස්සුම අයින්නවා අපි. මෙයා ගෑණි, මෙයා පිරිමි, මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා උසයි, මෙයා කළුයි කියලා. මොකද ඇතුලේ තියෙන මනුස්සකම දැක් ගන්න බැරි. අපි සමස්තේ බලන්නේ අපි බලන්නේ මේ පිට ලෙල්ල. ඒ නිසා අපි හැමදාම ගැටෙනවා. නමුත් අර පුංචි කාලෙදිම එහෙම නැත්තම් ඕන කෙනෙකුට පුංචි කාලේ නොවුනට ආදුනිකයෙක් වෙන්න පුළුවන් නම් ඕන කෙනෙකුට මේකට යන්න පුළුවන්. පැහියෙක් වුණොත් නම් බෑ. අයියා වුණොත් බෑ. මුදුන වුණොත් බෑ. ගරු වුණොත් බෑ. ඒ ඒකමයි සතිය වඩන්න තියෙන අපහසුකම ඔලමලකම කියලා කියනවා. අහිංසක වෙච්ච ගමන් සතිය නිකම්ම ඇති. ඒ නිසා අපි අහිංසක වෙන්නේ සරුවචනහන්සේ ඉදිරිපිටනේ. අපි අපි බෞද්ධ වශයෙන් අපි අහිංසක වෙන්නේ ධර්මයේ ඉදිරිපිටනේ. අපි අහිංසක වෙන්නේ සංඝයා ඉදිරිපිටනේ. ඕනේ නම් අහිංසක වෙන්නේ සීලයේ ඉදිරිපිට. ඔය හතරනේ අපිට සෝවාන් කරන්න අවශ්‍ය කරලා තියෙන්නේ. අපිට ඒක කරගන්න බැරි අපි මේ අපි දන්න විෂය පිළිබඳව අපි හිතනවා අපි ඔක්කොටම වැඩි ලොක්කයි කියලා හිතාගත්තාම කිසි කෙනෙකුට අපිට උදව් කරන්නවත් බැරි වෙනවා. අන්න ඒ ගති අයින් කරලා පිපිච්ච මලක් වගේ එහෙම නැත්නම් පිනිබින්දුවක් වගේ සතිය වඩන්න වඩන්න වඩන්න මට මේකයි කළ යුතු දේ කියලා පටලැවිලි නැති මාර්ගයේ තේරුම් ගන්න පටන් අර ගන්නවා. ඒකට අපි කියනවා ආධුනික හිත දැන් මේ ලොකු සංචින්න කාලේ කියපු වචනයක් තමයි අපි 60 පිටලා හොට බිම ඇනලා පැවිදි වුණත් ඒකට කියන්නේ ලදරු සාමණේරය කියලානේ. පැවිදි වුණාට පස්සේ කොහොමද ශාසනයට ලදරු සාමණේරයන්නේ. අන්න ඒ වගේ තමයි සතියට ගියාට පස්සේ අපි ඔක්කොම බින්දුවට බයි. බින්දුවට බයි ඉන්නේ සද්ධාවේ. දැන්දට පස්සේ අපිට තේරෙනවා මේ අහිංසකකම උගන්නන්න දෙයක් නැහැ නේ අපිට. මේ කට වෙට්ට පිටතලකම ඉගෙන ගත්තී ඉගෙන ගත්තට පස්සේනේ 6 4 තේරුණාට පස්සේනේ 6 4 තේරෙන ඉතලා අපි ඔක්කොම පුංචි අහිංසක දර්ශෝනේ සතිය ආපහු අර දෙන්න ගෙනත් තියෙනවා අර 6 අවුරුදු 6ට ඉස්සෙල්ලා අපි පුංචි වයසට ගෙනත් තියෙනවා අන්නේ ගෙනත් තියෙනකොට අපට තේරෙනවා මේ අපි අනුන් වෙනුවෙන් දත් මිටි කකා අනුන්ගේ වැරදි පව් සමාදන් වෙමින් මේ කරන වැඩේ විනෝඩ වර්තමානයේ හිත ශක්ති ප්‍රමාණයෙන් පැවැත්වුවොත් එන්න ඕනේ වර්තමානෙට නම් වර්තමානට එන එක වළක්වන්න මොනම බ්‍රහ්මියෙකුටවත් බෑ. වර්තමානට හිත ගන්න එක වළක්වන්න මොනම යමදෙයියෙකුටවත් බෑ. මොනම කෙලෙසයකටවත් බෑ. මොන මූල ධර්මයකටවත් බෑ. ඒ නිසා සතිය කාගවත් අධිකාරියක නෑ. සතිය කාට වළක්වන්නත් බෑ. කවුරු හරි සතිය වඩන්න හදනවා නම් කෑකොස්සම් ගහන්න ඕනෙත් නෑ. Tamanne වඩන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා අද ධර්ම දේශනාවේදී මේ සතියේ තියෙන අර බොජ්ජංග මට්ටමටපත් වෙන්නේ ඉස්සරලා අපි බලන මේ සත්‍ය සතිපට්ඨාන සතිය කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් අපි අත්පොත්තින සතිය. ඊට පස්සේ ඒක ඉන්ද්‍රිය මට්ටමටපත් වෙනකොට කොහොමද අපි දැනගන්නේ? ඒක බල බවටපත් වෙනකොට සති බලය බවටපත් වෙනකොට කොහොමද දැනගන්නේ? ඒක අපි කොහොමද බොජ්ජංග මට්ටම ඇවිල්ලා තිබුණා හෝ ඇවිල්ලා නැති වෙලාවට එනකොට අපිට ඇඟෙන්නේ කොහොමද දැනෙන්නේ කොහොමද කියන ටික සාකච්ඡා කරන්න කියලා. ඉතින් මේ සාකච්ඡාවේදී වැදගත්ම දේ තමයි අර ආරම්භක සතිය. උගව දෙනකොට ඕනෙලා තියෙන්නේ මාර්ගංග සතිය, පොජ්ජංග සතිය, ඒ උඩාතු අල්ලන්නේ ගියොත් පසුබිම සතිය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕනේ පළවෙනියම තියෙන මේ සති මාත්‍රය කියලා මේකට කියනවා. එහෙම නැත්නම් මේ හුදු සතිය. එහෙම නැත්නම් මේ නිර්මල සතිය කියලා ඒකේ තියෙනවා සුවිශේෂී අංග වගයක්. ඒ සති මාත්‍රයේ මානවයිති වාසිකමක් මිස බෞද්ධ එකක් නෙවෙයි. හැම හිතකම වර්තමානට ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ බෞද්ධයන්ගේ බුද්ධියට සින්න වෙච්ච එකක් නෙවෙයි. හැබැයි බෞද්ධයට එක පැත්තෙන් තින්න වෙලා තියෙනවා. මොකද සරුවච්චන් වහන්සේ විතරයි මේ කතා කරලා තියෙන්නේ. නමුත් අද ඉන්න බෞද්ධයෙක් දන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැඹුර අත නෑර දැකිය යුතු නයිසර්ගික ලක්ෂණයේ සතිය බව දන්නේ මම ඉගෙන ගන්න කාලේ මට ධම්මික හාමුදුරුවෝ ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ කෙනෙක් මට කතා කළේ මොනව තිබ්බත් සතිය නැත්තම් වැඩක් නැහැ. ඉතින් මං කිව්වා එහෙම කියන්නේ කොහොඳ ඔබ වහන්සේ මට බුද්ධ ධර්මයට සම්මානයක් තියෙනවා. මම මේ සයන්ස් සබ්ජෙක්ට් කරාට සම්මානයක් තියෙනවා මම බුද්ධහම දන්නවනේ ඔබ වහන්සේ දන්නේ නැති උනාට මට අනිවාර්ය විෂයන් එච්චර දන්නේ මට සම්මානයි උඹලට තියෙන මොන සම්මානද කවදාකවත් කවුරු හරි සතිය කියලා දීලා තියෙනවා මම කියන්නේ නැහැ මොකද්ද මේ කතා කරන්නේ කොම්බේනේ ඊට පස්සේ මම මම කොහොමද පිළිගන්නේ මේ බුද්ධහමේ සියල්ලම මේ සතිය කියලා මම ඕන්නෝගනි සතම උඹලට කියලා දෙන්න බැරි උඹලා මේ ඔලොමලකමට කතා කරනවා මම ඔබ වහන්සේ කතෝලිකයා දැන් පැවිදි වෙලා. මම ඇවිල්ලා අම්මප්පත් බුද්ධ ආගමනේ. අපිට එනවද බණ කියන්නේ කියලා අවුරුදු 3ක් විතර යනකම් ගහගත්තා. ඊට පස්සේ ගිහිල්ලා මම ඇහුවා සුබදාරාම ලොකු ආමතුරාගේ. අවසර සයන්ත කොහෙද මේ බුදුහාමුදුරුවෝ මේක උලුප්පල දාග ඇයි ඇයි මහත්තයෝ සතිපට්ඨාන සූත්‍රේ. ඒ සතිපට්ඨාන සූත්‍රය බැලුවා. බලනකොට මේක ඉච්චර මහා ලොකු දෙයක් නෑ. අපි පිරිත් පොත් වහන්සේ කිව්වට සතිපට්ඨාන පොත් වහන්සේ කියන්නේ නෑනේ. පිරිත්පුත් වහන්සේ කියා ගන්නවා මේ ආරස්සාව දෙන හින්දා. ඒක නූල් ගැට ගන්නවා. ප්‍රතිපත්තානේ හරියට තේරුම් ගත්තා නම් ඊට උඩින් තියාවි ඒක තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ බුරුමේ ගියාට පස්සේ ඒ ශාන්සේ කියනවා මේ සතිවට්ටහන කියන වචනේ සතියයි අප්‍රමාදය කියන දෙකම එකයි. පස්සේ කටුකුරුන්දේ ශාන්සෙත් සෑහෙන උත්සාහ කරලා ඒක පෙන්ලා දීලා තිබුණා. කුසල රාශීති වික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය අප්‍රමාදේ වදෙය්‍ය. මහණි කුසල රාශිය කියලා යමකට කියනවා නම් කියන්න වරින්නේ අප්‍රමාදයි. ඒක මල් මිටියක්. සතියත් ඒ වගේ. සතියේ තියෙන කිසිම වෙලාවක කෙලෙස් හිටින්න බෑ. ඉතින් මේ සතියයි අප්‍රමාදයයි දෙක සමානාර්ථ වචන බව අටුවාචාර්ය වංශය පිළිගන්නවා. සරුවචාන්සේගේ දේශනාවේ තියෙනවා. සාරිපුත්‍ර සාංශේ මේ සූත්‍රය ඉස්ලාම අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. මහන්නේ එකම බහූපකාර ධර්මය මොකද්ද? අප්පමාදෝ. ඒක හම්බුනාට පස්සේ තමයි මට අර චක්‍රයක් කරකෝලා තේරුනේ. ඒක සාරුවච්ච දේශනාවක්. නමුත් සාරිපුත්‍ර සාන්ති කෙනෙක් දෙනවා අප්‍රමාද ධර්මයේ තමයි සියලු උපකාර සලතන ධර්ම. ඒක තමයි සතිය කියන්නේ. නමුත් මේ සතිය වඩනකොට පරිණාමයටපත් වෙන බව අපි දන්නේ පිළිගන්නේ මොකද අපි නිත්‍ය සංඥාවෙන් බලන්නේ සතිය දිහා. සතිය එහෙම නිත්‍ය සංඥාට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කරගෙන කරගෙන යනකොට පෙරලෙනවා. වෙස් පෙරලෙනවා. සර්පයේගේ හැව හැලෙනවා. ඒ නිසා අපි ඒ ආරම්භක සතිය අපි කියන සති මාත්‍රය එහෙම නැත්නම් මේ නිර්මල සතිය එහෙම නැත්නම් මේ හුදු සතිය කිසිසේත්ම පැනලා දෙන එකක් නෙවෙයි කිසිසේත්ම මේ අයිය වෙන්න හදන එකක් නෙවෙයි ඒක බොහෝම ඇතුළතට ಗುಣ බබලන නිහතමානී පසුබාහන පුද්ගලෙක් වගේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිය බලමහිමේ පොතේ ලියලා තියෙනවා ඒ වෙනුවට සද්ධා පැනලා දෙන එකක් අයිය වෙන්න හදන එකක් ඉතින් ඒ නිසා සද්ධාව මොකක් හරි වෙච්ච ගමන් ඉදිරියට පැනලා මමයි වැඩකාරයා කියලා පෙන්නනවා. වීරියත් එහෙමයි ගත්ත පොල්ලට නෑ වීරියත් වැඩ කරනවා. සමාධිය කිව්වොත් අද ඕනම කෙනෙකුට විකුණන්න පුළුවන්. අද කියන්නේ සමාධිය කියන්නේ භාවනාව කියන තරමට අපි පටලවාගෙන තියෙනවා. ප්‍රඥාව කිව්වහමත් එහෙමයි. නමුත් සත්‍ය කවදාකවත් ඇහිලත් නැහැ, කරලත් නැහැ. ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා සතිය කර දෙන හැම කෘත්‍යයකදීම සද්ධාවත්, වීරිය, සමාධියත්, ප්‍රඥාවත් ඇවිල්ලා ඒ ಗುಣ ටික මගේ කියාගෙන අඳුර පානවා සතිය කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. එහෙව් සතියක් මගේ ජීවිතේ වැදගත්ම දේ මේකයි කියලා කවුරු හරි ඉස්සරහට ගත්තොත් ඒ මනුස්සයාට මොනම බාධාවක්වත් ඉදිරියට එන්නේ නැහැ. මම දැන් අවුරුදු 30ක් පරිශන කළා තියෙනවා. අවුරුදු 30ෙම කරේ මොනවා හරි කමන්න කරන දේ 100න් එළඹිලි සිට 100න් කරපන්. නෑනේ නැති බව දැනගන්න. මට විතරෝ එක්කෙනෙකුට කුසලතා නැහැ. මට ඕන දෙයක් ඕනේ උපකරණයක් වැඩ කරන්න කරන්න ගියාම කරගෙන යන්න පුළුවන්. ඉස්සර මං අම්මෝ මැට්ටා. අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් අන්තිම දුර්වලයා. මම අන්තිමට ඉගෙනගෙන ගිහලා පශ්චාත්තුපාද යනකම් ගියා. මම දෙවෙනි අවුරුද්දේදී මට හම්බුනේ සතිය මම විද්‍යාව විෂන් කරද්දී මම හිතාගත්තා මේක පැත්තක තියලා විද්‍යාව ඒක කරනවා මේ කතාද නොබදින්න ඕනේ හින්දා. ඒක කරනවා රසාවක් නොකර ඉන්න ඕනේ හින්දා. සතිය වඩහන වඩාන යනකොට මට හම්බුණා ලෝකේ ඉන්නේ ඒ තරම් හොඳම බුද්ධිමතුන්, හොඳම අහිංසක මිනිස්සු, හොඳම සරල ජීවිත ගත කරන මිනිස්සු උන්දලාට පිං සිද්ධ වෙන්න තමයි මගේ මේ පැවිදි ජීවිතයේ සන්තෝෂයෙන් මම ගත කරන්නේ. ගිහියෝ පුදුම විදියට මට හම්බෙලා ඒගොල්ලෝ පැවිදි වෙන්නවත් ඕනේ නැහැ කියලා. මේක අහංගගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. පස්සේ තමයි මට තේරෙන්නේ හුඟක් කල් ඉතින් අපිට කණ්ඩ හම්බෙන්නේ නැහැ පැවිද්ද ගත්තට පස්සේ පින්ඳ වාතේ හම්බෙනවනේ. ඉන්න තැනක් හම්බෙනවනේ. ඒ නිසා මම බොහොම අකමැත්තෙන් පැවිදිච්ච මිනිස්සෙක්. හැබැයි ඊටාම සතුටින් ජීවත් වෙන කෙනෙක්. ඒ මොකද පැවිදෙන්න ඉස්සලා අවුරුදු 8ක් ඔය ඔක්කොම කරන හොඳ රසාවක් කරන ගමන් සතිය වැඩුවා. මට පැහැදිලිවම කියන්න පුළුවන් සතිය මුල් කරගෙන යන ගමනේ කිසිම තැනක බාධා නැහැ. ඒක නිතරම ජයක් හම්බ අන්නේ සතිය කියලා මූලික වශයෙන් අපි හඳුන්වන්නේ මොකද්ද? යමකට අරමුණකට හෝ අත්දැකීමට හිත ගිය ගමන් පූර්ණ නිගමන නැතුව මොකද්ද Tamanට වැටහෙන්නේ? බලාපොරොත්තු වෙන දේවලුත් නෙවෙයි. ප්‍රාර්ථනත් නෙවෙයි. හිත දාපු ගමන් මොනවද වැටහෙන්නේ? එහෙම නැත්නම් ඍජු අත්දැකීම. එහෙම නැත්නම් කලවන්නේ නැති අත්දැකීම. පූර්ණිකම වලින් තොර අත්දැකීම. විනිශ්චයන්ගෙන් තොර අත්දැකීම මේකෙන් තමයි ඔය ඔක්කොම අපේ රුචි අරුචිකම් පරණ කර්ම ශක්තිය විනිශ්චය ඔක්කොම එන්නේ අර එනකොටම අපි කියන්නේ මුණත වටිනාකම නැත්නම් ෆේස් වැලියු කියලා මිනිස්සු දකින්නකොටම එන දැනීම ආන ඒක කොච්චර ඉක්මනට වෙස් පෙරලෙනවද ඒ පුද්ගලයා දිහා බලනිනු මේ වන්සියා තබ්බේ ලොකු chance ඉන්න කාලේ කියනවා මෙතෙන්ට සංඝයා එනකොට තල්ලත් අරගෙන આવොත් රාමඤ්ඤනිකායි. කුඩේ අරගෙන આવොත් සියන්නිකායි. කොණ්ඩේ කපලා නැතුව රැවුල විතරක් කපලා හිටියොත් සියන්නිකායි. ඉතින් අපි ඈත තියා කියනවනේ මේ මේ මේ මනසේ අහවල් නිකාය කියලා. ඉතින් ඒ මනසේ දිහා ඊට පස්සේ බලන්නේම අර අර මනපු අවු කන්නාඩියමනේ බලන්නේ. සංස්ථාවක් හැදුවා සංස්ථාවේදී අපි පටන් අරගත්තේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඕක ඇතුලේ පිස්සෝ නැද්ද? අපි මේ සංස්ථාවෙන් එනවා කියලා ගෙට ගත්ත ගමන් අන්තිමට මොකද වෙන්නේ? ලොකු සාංශිකව මෙන්න මේ දකින්නකොටම දෙන විනිශ්චය පැත්තක තියලා මේ මිනිස්සෙක් අවබෝධ කරගන්න ඔය එන මුණත එන වටිනාකමත් එක්කම මේ මනසට ආරූඪ කරන්න යන්න එපා මොනවාක්වත්. මේ මුණත වටිනාකමෙන් නතර කරන්න බෑනේ අපේ හිත මොන්න තරම් ශීඝ්‍රව අපි දකින්නදී අහනදී විඳිනදී පිපිටිනාමයකටපත් වෙනවා. අර එන ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක. එහෙම නැත්නම් මේ මුණත වටිනාකම first face value කියන එක කොච්චර ඉක්මනට අපෙන් යනවද කියලා බැලුවොත් එතකොට පේනවා අපි හිත කොච්චර චපලද අපි හිත කොච්චර වංචනිකද අපි හිත කොච්චර ෂටද මේ දකින්නේදී දකින්නදී අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ඒක මාරු වෙලා ඉවරයි ඉතින් ඒක නිසා මේ දකින්නකොටම ඇති වෙන දේ මොකද්ද කියලා බලලා ඒක සමාධියක් ඇති කරගන්න මට්ටමට යනකම් පූර්ණ නිගමන වලින් විනිශ්චය වලින් ප්‍රාර්ථනා වලින් ප්‍රණීති වලින් අදිෂ්ඨාන වලින් තොරව තබා ගැනීමේ හැකියාව දැන් අපිට නැති වෙලා මොකද අවුරුදු 6කට ඉස්සලා උක තිබ්බා අවුරුදු 6 වෙනකන් දැන් තියෙන්නේ අපි දකින්නකොටම ඈත තියා මනින කිරණ ගතිය ඒ නිසා මනින කිරණ එක්කනාම මැනෙනවා කිරෙනවා අපිට දෙයක් දිහා බලලා ඇති හැටිය දැක්කන්න බැරි ගතිය ඒ මොකද අපේ හිත හැම දෙයක්ම කබර ගෝයා දිහා බලන්නේ තල ගෝයා කරගන්න. කණ්ඩ. වෙන මොකටවත් නෙමෙයි. ඒ නිසා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා ඔය කග්ග විසාන සූත්‍රයේ අවසාන ගාථාවේ ਸਰවචන් සඳහන් කරනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත් අපි කවුරු හරි භජනය කරනවා නම් අපි කවුරු හරි සේවනය කරනවා නම් අර්ථලාභය සඳහායි කරන්නේ කාර්ය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. කිසියම් පසු ප්‍රතිවේලයක් බලාපොරොත්තු නොකර උදව් කරන අත්‍යන්ත වූ කල්යාණ මිත්‍රෝ හිග. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සුව තව දෙයක් ආශ්‍රය කරන අර්ථ ශාස්ත්‍රයේ. රුපියල් වලට වෙන මොකක්වත් නැහැ. ඒකෝචර ඒකක විසාන කප්පෝ ඊට වෙන්ට වැඩිය හොඳයි. කඟ වේනගේ තනි අඟ වගේ කැලේකට ගිහිල්ලා තනිය ජීවත් වෙන එක. මොකද අපි දකින්නකොටම විනිශ්චය කරලා ඉවරයි. ඒ විනිශ්චය ශක්තිය තමයි මගේ පෞරුෂත්වය. හැබැයි මම දන්නෙත් නෑ විනිශ්චය ශක්තිය ඒ පුද්ගලයාට ඕ මට හිතසුව සලසනවාද කියලා. අර්ථ සිද්ධිය දෙනවා. කවදාකවත් විනිශ්චය කරන්න අපි. දිගින් දිගටම විනිශ්චය යනවා. අන්නේ විනිශ්චයන්ගෙන් තොර සති මාත්‍රාව මාත්‍රය හුදු සතිය නිර්මල සතියේට ඉංග්‍රීසියෙන් කියනවා choiceless awareness කියලා. දේවල් දිහා වර්ග කරන්නේ නැතු ඇති හැටිය බලන්න. මේක හොඳයි මේක නරකයි අරක වේවා මේක වේවා නැතුව ඇති හැටිය බලන්න බැරිකම අපි පිළිගන්න ඕනේ. ඒකට හේතුව පරිණාම. ඒකට හේතුව අපි වස්තුත් එක්ක ඇසුරු කරලා ඇසුරු කරලා අපි පූර්ව නිගමන සහිතවයි බලන්නේ. අන්න මේ සති මාත්‍රාවට එන එක වෙලා තමයි එහෙ නැත්නම් මූලිකම ස්පර්ශයක් එනකොටම අපි සර්වඥාසිකේ දේශනාවත් එක්ක ගියොත් චක්කුංච පටිච්ච රූපේච උපපච්ච චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා. අපි ඇහැට රූපයක් වැටෙනකොටම ඒකට යම් විදිහකට හිත ගියොත් ඒ හිතට අපි චක්කු විඥානය කියනවා මේ තුන තියෙන තාක්කල් අපි දකින්නෙක් බවටපත් වෙනවා. ඒ දකින්නෙක් බවටපත් වෙනකන් චිත්ත වීදියේ කිසිම කෙලෙසයක් නැහැ. වෙන්න විදියක් නැහැ. ඒකම තමයි සරුවත් යන ආසිරත් වෙන්නේ. ඊට පස්සේ වේදනාව වෙනවා වේදනාව ආපු ගමන් මනාපමනාප පහළ වෙනවා ඊට පස්සේ චිත්ත වීදිය අකුසල් ශේෂ්ත්‍රයට වැටෙනවා ඉතින් ඒ නිසා අපි සරුවච්චන් වහන්සේ වගේම චිත්ත වීදියක ඉන්නේ රූපේ දකින්නකොටම කසද්ද ඇහෙනකොටම මොකද ඒක කොච්චර ඉක්මනට සංකර වෙනවද කොච්චර ඉක්මනට ඒක අපි තත්තා රූප රෝපණය කරනවාද කොච්චර ඉක්මනට අපි විනිශ්චය කරනවාද කොච්චර ඒක ඉක්මනට අපි ඒක මනිනවද කියනවාද කිව්වොත් ඒක වළක්වන්න බැරි තරම් 33000ක වේගයකින් යන. දකින්නවත් එක්කම ඒක අපි මොනවා හරි නමක් දානවා මේකට පටබඳිනවා. ඊට පස්සේ අපි වැඩ කරන්නේ කවදාකවත් ප්‍රകൃතියත් එක්ක නේ පටබැඳිදිත් එක්ක. ඊට පස්සේ අපිට කැඩෙන දීගේ හැවනල්ලත් ඇදලා තමයි පේ. මෙන්න මේ දේ දිහා බලනකොට බලන රූපෙටමත් වෙනවා වෙනකොට මේ පෙනෙන බැලීමේ කටයුත්ත මේකට ඇහැයි සම්බන්ධ මේකට රූපේ සම්බන්ධ මේ හිතයි සම්බන්ධ මේ වෙනකොට කොහොමද බැලීම නිසා මං වෙස් පෙරලෙන හැටි අපිට ප්‍රභාකරන් කියන මනුස්සයා දකින්නකොටම තද වෙනවනේ කතා මොකක්වත් නැහැ උ ප්‍රභාකරන් කියන එක අම්මා මුත්ත දන්නෙත් නැහැ මිහිඳු මහරහතන් වහන්සේ කියනකොට ප්‍රසාදයක් පහළ වෙනවනේ ඊ නමුත් මේ ඒ කෙනෙක්වත් දැකලා නෙවෙයි අපිට මේ හම්බෙලා තියෙන යම් යම් ආකල්පවල. ඒක අපි හරි වැරදි පැත්තක තියලා අපි මේ වෙන පෙරලිය දිහා දකින්නකොටම ඇති වෙච්ච දේ පෙරලි වෙන්න ඉස්සල්ලා ස්වරූපේ බලනවා කියන එක දෙවැන්නේකට කරන්න පුළුවන්ද කියලා හිතන්න. උනාට පස්සේ පස්සේ කරන්න පුළුවන්ද කියලා බලන්න. වෙන්න ඉස්සල්ලා හිතලා කරන්න පුළුවන්ද බලන්න. ඒ වෙනකොටම අප්‍රමාදීව මොකද්ද මේ හිතට වැටුනේ කියන මේ කාරණාව හරිම නිර්මල දෙයක්. ඊ타ත්ම පීතුරු දෙයක්. අන්නේ පිවිතුරු මට්ටම ඉක්මනටම කෙලසෙන්නේ ඉස්සල්ලා පමා වෙන්නේ ඉස්සල්ලා අන්න ඒක නිරීක්ෂණය කිරීමේ කටයුත්තට කරන්න පුළුවන් කියන ක්‍රම දෙකකට එකක් මේ වගේ සීලු කටයුතු බහා තබලා කෙවල් දොරණින් අයින් වෙලා ඇවිල්ලිවලා සත්‍ය පැවැත්ම සඳහාම යෙදී ගත කරනවා ඒ අනිත් එක තමයි එදිනදා ජීවිතේ ගත කරන ගමන් පුළුවන් තරම් බලනවා අපි කොච්චර ඉක්මනට දෙයක් තියා බලපුවම ඒක පිළිබඳව කතන්දර ගොතනවාද කියලා. අපි කොච්චරක් එකත් එක පටලවා ගන්නවාද කියලා. පඹ ගාලා පැටවිච්ච හිවලෙක් වගේ. ඊට පස්සේ අපි අහුණාට පස්සේ ප්‍රകൃතිය පැත්තක තියේදී කතන්දරය යන්නේ අපි පටලවා ගත්ත හදාගත්ත කතන්දරයක් මත කියලා. ඒකෙදී අපි දැන් මේ කරන්න හදන්නේ භාවනාවකට ඇවිල්ලා පරියංක වශයෙන් කියනවනම් චේතනා කරන්න යන්න එපා. මොකද චේතනා කරන වැඩ හරි සංකීර්ණයි. පෙර පිනට පින තන දීලා කියනවා අපි කවුරු හරි තම්බලා දෙන බතක් කාලා. කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියාගෙන ඇවිල්ලා වාඩි වෙලා මෙහෙම ඉඳගෙන ඉන්නකොට මොනම දෙයක්වත් නැතුව මොනම දෙයක්වත් උළුවට දාන්නේ නැතුව මොනම කමටහනක්වත් මොනක ජප මන්ත්‍රයක්වත් නැතුව ඉඳගෙන ඉන්නකොට උඹට ඉඳගෙන ඉන්නව වැටෙන්නේ කොහොමද? ඒක වැටෙන්නේ නැති කෙනෙක් නැහැ. මොකද එහෙම ඉන්නකොට කොච්චර ඉක්මනට මේ ඉඳගෙන ඉන්න එක ඉක්මවලා ගිහිල්ලා හිත එක්ක අතීතයට අනාගතයට වෙන කරන්න තියෙන දෙයක් ගන්න නැත්නම් මේ නිකම්ම ඉඳගෙන ඉන්න එක නිකන් වැඩක් නැති වැඩක්නේ මොනවා හරි කරන්න එන මේ කල්පනා ටික දිහා බැලුවොත් අපි ඔක්කොම සමානයි අපි හිතනවා නෑ නෑ මට විතරයි මේ ඉඳගෙන ඉන්නෝනේ ඉන්න බැරි අනික් කටින ෂෝක් එකට ගල් බුද්ධ වගේ ඉඳගෙන ඉන්නවා මුද්දකින් මගේ හිත කියලා හැම කෙනාම අර හිතේ තියෙන කඩප්පුලිකමට බැන බැන හිටියට හැම එකාගේම කිල්ලෝට හුණු තියෙනවා. අපි මේක ප්‍රසිද්ධිය කියනවා. මම ඉඳගෙන ඉන්නකොට මට පතර ඉදිරියට තේරෙනවා. මට ඉඳගෙන ඉන්නකොට අනාගත ලැබුම් වෙනවා. මට ඉඳගෙන ඉන්නකොට අතීත දේවල් වෙනවා. මට ඉඳගෙන ඉන්නකොට මේ කම්මැලිකමක් එනවා. මෙන්න මේ දේ හෙලි කරනකොට තේරෙනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිකම නෙවෙයි තියෙන්නේ හිත ඒ සති මාත්‍රය කවදාවත් අගේ කරන්නේ අපි ඒ වෙනුවට වෙන මොනවද හොයනවා ඒ නිසා අපි කරන්නේ සතිය පන්නන කියන්නේ ක්ෂණය පන්නන ඒ නිසා සරුවචන් සඳහන් කරනවා දැන් කනෝ වේමා උපච්චකා අහෝ ක්ෂණේ මා වික්මානෝ යවා ඒක තමයි පන්දි ස්වාමීන් වහන්සේ යෝගාස්ම සංස්ථාව හදනකොට දාගත් එකක් අනේ ක්ෂණය මාව ඉක්මවා නොයාවා මට මේ පවතින ක්ෂණයේ ඉඳ ලැබේවා කියලා ඒකට ලෑස්ති වුණ පමණින් කරන්න බෑ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ අසාර්ථක වුණයි කියලා කිසිසේත්ම ස්ථිරහානියක් වෙන්නේ කරගෙන කරගෙන කරගෙන යනකොට දවසක හිතෙනවයි කියලා හිතන්න දැනගන්න පුළුවන් වුණයි කියලා හිතන මම දැන් ඉන්නවා ඉඳගෙන මම ඉඳගෙන ඉන්නවා දාන්න මෙන්න මේක කවදාකවත් අර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා කාට හරි කියනකම් මම ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්න බව දන්නවා. දේශනා කරන්න ඕනේ කාට හරි. කෙරුවට පස්සේ තමයි Tamanට තේරෙන්නේ සතිමත් වීම නෙවෙයි මේකේ වැදගත් දේ. සතිමත් වෙච්ච බව දන්න ගතිය. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. අපි ඉන්නේ දැනගත්තත් දැනගත්තත් වර්තමානයේ තමයි. නමුත් අපි හිතන්නේ අතීතේ ඉන්නේ අනාගතේ ඉන්නේ කියලා. ඒ නිසා වර්තමානට එළඹිලා වර්තමානයේ ඉන්න බව දැනගන්න මොහොත අපි කියනවා පරියන්කේදී චේතනා නොකර ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් හැකියාව උත්සාහ කරන්න කියනවා හිත කොච්චර දෝ පණිදි මේකට නිදර්ශනයක් ගෙන දීමෙන් තමයි නැත්නම් අත්තරදි හරහා තමයි අපිට මේ කාරණාව හෙලි කරන්න පුළුවන් වෙන්නේ හිතන්න අපි මේ වාඩි වෙලා ඉන්නවා වාඩිලා ඉනකොට යම් යම් ආකාර වලින් දන්න මම හිටගෙන නෙවෙයි මං ඇවිදිමින් නෙවෙයි මං නිදාගෙන මං ඉඳගෙන ඉන්නවයි කියලා මේ පොළවේ වදින ප්‍රමාණය දැනගත්තයි කියලා හිතමු එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ඇඟ ඇතුලේ වෙන මේ හුස්ම ගැනීම වැටහීම හරහා අපි මේ වර්තමාන මොහොන සාක්ෂ්‍ය ප්‍රත්‍යක්ෂණය කරයි කියමු. නැත්නම් පිම්බීම හැකිලිම හරහා නැත්නම් මේ ඇඳුම් ඇඟේ ගෑවිලා තියෙන හැටියෙන් ඔන්න Taman දන්නවා ඉඳගෙන ඉන්නවයි කිය. ඉතින් අපි අපි දන්න දැන් ආවේ ඕකට දැන් ඒක ඇවිල්ලා තියෙන ඕන ඒක පාට සද්දයක් වෙනවා. සද්ද ආපු ගමන් පැදුරටත් නොකිය මේ හිත පණිනවනේ සද්දෙට. සද්දෙට පැන්නට පස්සේ ඕන්නේ ඉතින් අපිට හිතන නැද්ද කී විතරක් මෙච්චර සිල් ගත්තත් මෙච්චර භාවනා කරත් මේ කඩප්පුලි හිත හිටින්නේ නැහැ. ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ ගෙම්බේ කවුල ගන්න ඉස්සලා ලායෙන් පයින්නවා. ඉතින් මේක තමයි ස්වභාවය. ඔහොම ඉඳලා ඉඳලා දවසක මේ ප්‍රයත්න කරන යෝගාවචරයට හිතෙන්ද සද්ද ඉවර වෙලා ආයෙත් හිත ආවයි කියලා ඒ වර්තමාන මොහොතට ඒක අනන්තව සිද්ධ වෙනවා භාවනා කරනකොට. ඉතින් යෝගාවචරය මේ හිත පිට යනවා ගැන එච්චර චෝදනා කරන්න එපා. වේලාවකට අපට වාර්තාගත කරන්න පුළුවන් නම් සද්දයකට හිත ගිහිල්ලා නැවත හිත ආනාපානට එන වෙලාව. නැවත හිත පිම්බීම හැකිලීමට එන වෙලාව. නැවත හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට එන වෙලාව ගත්තොත් මුල් සැරේ අපි ඒක ආභෝග කරලා තිබුණ නැත්නම් මුල් සැරේ අපි ඒක හිතට වද්දාගෙන තිබුණ නැත්නම් අපිට නැවත කියන්න බෑ. දන්නේ හිත නැවත gedෙට්ට ආවයි කියලා. මේක ඔය අද තිබුණා සතිපාසලයට තුනේ ඉඳලා පහ වෙනකම් පොඩි ළමයි අපි 50ක් 60ක් ගෙනල්ලා ළමයින්ට මේක පුරුදු කරමු. මේ භාවනා කිරීම, සතිමත් කරන හැටි, සක්මන් කරන හැටි උගන්වනවා. ඒ ළමයි තමයි 4 පන්ති ඉඳලා 10 පන්ති දක්වා ඉන්න අහල පහල ඉන්න ළමයි. ඉතින් ඒ ළමයි එක කතා කරනකොට ඒ ළමයි භාවනා කරන්නකෝ භාවනා කළා කියන්නෝ කිව්වම ඒ ළමයි කියන හිත පිට යනවා. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද හිතපේ වේදනාව. කොහොමද දන්නේ වේදනාවට කියයි? ඒ ඉතින් කකුල රිදෙනවා තේරෙනවා. හරි. ඔන්න ඊට පස්සේ ආය ආනා බලන්න කොහොමද දන්නේ? ඉතින් පාට පිට ඇයි ඇයි ඇයි ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රේ අර නලියන ගතිය දැනවනේ. ආ හරි. එතකොට සද්දෙට වේදනාවට ගිය බව දන්නේ මෙතන කකුල රිදෙන නිසා. ඊට පස්සේ නැවත ආනාපානට ආව බව දන්නේ අර කලින් ආවෝ කරපු ආපු නිසා. ඒක නිසා හිත පිට යන්නේක හොඳ නෑනේ අපි ඒක පිළිගන්න. නැවත එනේ ගැන මොකද කියන්නේ? පිට ගියේ හිත නැවත අර විදියටම නාය. හොඳයි. කවදාකවත් මේක වාර්තා කරලා තියෙනවද? පිටි අනේක ගැන අපි කොච්චර දෝ චෝදනා පත්‍ර ලිව්වට කොච්චර දෝ කණපින්දම් ගැහුවට පිට යන හැම වතාවකම ආපහු එන්න එපා මේ භාවනාව කෙරෙන්න. කවදාකවත් අපි දැකලා තියනවාද පිට ගිය හිත නැවත ඇවිල්ලා Tamange අරමුණම ලැබුම් ගත්ත වෙලාවක ඒක ප්‍රත්‍යක්ෂණය කරපු හැටි. මෙන්න මේකත් මට්ටමට යනකොට සතිය සෑහෙන මට්ටමකට දියුණු වෙලා හිත පිට යන එකට පශ්චාත්තාප වෙනවා විනුවට පිට යන එක හොඳ නෑ. නමුත් ආපහු ආපු වෙලාවක ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? හුස්ම තිනවා නම් හුස්ම තින බව දන්නේ කොහොමද? වේදනාවක් තිනවා නම් පිම්බීම හැකිලිම තිනවා දන්නේ කොහොමද කියලා සෙවීමේ ඒ සඳහා මෙහෙවලද හිතකින් යුක්තව භාවනා කරන්න පටන් අරගත්තොත් හිත යන හැම වෙලාවකම නැවත එන වෙලාවක් අපිට තියෙනවා අන්න ඒක වාර්තා කරන්න ගිය දවසේදී යෝගාවචරයට තේරෙනවා හිත පිට යෑම ගැන පශ්චාත්තාප වෙන කෙනාට කවදාකවත් මේ පරිශ්‍රණය කරන්න බෑ. එයාට කරන්න සිද්ධ වෙනවා හිත පිට යන ගැන පශ්චාත්තාප නොවි ගියේ මොකේටද කොහොමද දන්නේ ගියයි කියලා ආයක සද්ද නිසා මොකද්ද දන්නේ සද්දේ ආයක ගෑනු සද්දයක්. ඒක ලං වෙන සද්දයක්, දුරස් වෙන සද්දයක් කියලා සද්දේ ලකුණු අල්ලනවා. බලන්න ඉන්නකොට ආපහු ගෙදෙට්ට එනකොට, ගෙදර ආව බව දන්නේ කොහොමද? අනිත් වශයෙන් පළවෙනි එනකොටම දැනෙන මේ මුණත වටිනාකම වාර්තා කරන දන්නකම තමයි sannivedana ලෝකයේ තියෙන උත්කෘෂ්ඨම sannivedana. අපි ඒක කවදාකවත් කෙරෙන්නේ මේකට උත්සාහ කරනකොට කරනකොට වරදිනවා පරදිනවා හිත පිට යනවා ඒ ගැන කනගාටු නොවි දිගින් දිගට කරලා කරලා කරලාමයි සත්‍ය අවබෝධ කරන්නේ. අද ප්‍රශ්නකට අහලා තිබුණා වගේ දාන දුන්නට ඔක අවබෝධ වෙන්නේ නැහැ. පොත් බලලා කියාගත්තට අවබෝධ වෙන්නේ නැහැ. සද්ධාව තිබුණට අවබෝධ වෙන්නේ නැහැ. වෙන දෙයකින් කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට හිත පිට යනවා, ආපහු එනවා. ඒ හැම වෙලාවකම අපි ස්නායු පද්ධතිය වැඩ කරන්නේ එකක් හිතලා තව එකට ආපු ගමන් අලුතෙන් එන එක පිළිබඳව සංඥාවක් අරගැනීමෙන් තමයි මේ ගමනේ ආගිය තොරතුරු අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. හැම එකක්ම තැම්පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කරනවා යන්නේ එක පිළිබඳව හොඳ නරක බලන්න එපා. මෙයාගේ චර්යාව පොඩ්ඩක් බලන්න ඉන්න. මේ හිත වැඩ කරන හැටි, චපල හැටි, වංචනික හැටි, ෂට හැටි. ඒක දිහා බලලා පොත් ලැබීමක් කරන්න. අර හනුම යන දිහා බලාන හනුමගේ හැටි කියනා වගේ අංජනම් බලන මිනිහා හිතට හිතට දෙන්න මධ්‍යස්ථ ආරමුණක්. ඉඳගෙන ඉන්න එක බලපන්. ආනපානේ බලපම් පේනවනම් නැත්තම් පිම්බි මෑකලින් බලලා ඒකේ නොහිටියයි කියලා කනකාට වෙන්නවා මෙයා පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ අත්ත බලන්න නැතුනේ පණිනේ වූ අන්නේ පණින වඳුරු හිතේ මේ වඳුරු ගතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක ලොකුම ලොකු නිහතමානී ගතියක්. ඒක ලොකුම ලොකු අහිංසක ගතියක්. අපි හිතනවා නෑ නෑ මං පෙර කල බලයෙන් පින් බලයෙන් මගේ හිත හරියටම නිකන් මේ මැටි බුද්දෙක් තිබ්බා වගේ අරමුණේ තියෙන්න ඕනේ. කිසිම කෙනෙකුට එහෙම නැහැ. ලෝකෙ කිසිම කෙනෙකුට නැහැ. වෙන්නේ පණින එක පණින එක පණින එක අවබෝධ කරපු ගමන් පණින එකට ලෑස්ති වෙච්ච ගමන් පේනවා ඒ පුදුමාකාර කීකරු වීම. ඒකට කියනවා මේ අපි හිතමු මේ මිසාලව කවුරක්වත් නැතිලා කට්ටිය දඟලනවායි කියලා හිතමු. එහෙම නැත්නම් වීදියක් හොඳටම ඇවිස්සලා හොරකමකට ලෑස්තියක් යනවා නැත්නම් තස්තවාදීකට ලෑස්තියක් යනවා කියලා. ඒ ලෑස්තින වෙලාව වීඩියෝ කැමරාවක් දැම්මොත් ඒක පාරට අරක තැම්පත් වෙනවානේ. පොලිස් කාර්යයක් වෙන්න ඕනේ නැහැ. ඒ වීඩියෝ කැමරාවක එනකොටම තැම්පත් වෙනවා. අපි දන්නවා ක්‍රිකට් ගහනකොට ඉස්සර තිබුණේ අම්පයර්ස්ලා දෙන්නයි. ලෙග් අම්පයර් මේන් අම්පයර් විතරයි. ඉතින් එයා තීන්දුවක් දෙනවා. මෙයා පාස් මෙයා පේල් මෙයා වැරදි කියලා. නමුත් අනිත් පැත්තේ කතා කරලා නේ නේ ওই මිනිස්සු හැම වෙලාවෙම තීන්දුව දෙන්නේ අර පැත්තට. මිනිහාගේ මේ පක්ෂග්‍රාහී අපි බාර ගන්න නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් තර්ඩ් ඩම්පය දැම්මා. මොකද්ද දැන් මේ? කැමරාව. කැමරාව කවදාකවත් පක්ෂග්‍රාහීද? කැමරාවට නෑ ඒ මනස් දුර්ලභකම්. ඒක පෙන්වන දෙපක්ෂයටම. අම්පයටත් ගන්න පෙන්වන වෙන්න බලන්න කැමරාව. දැන් අපි ළඟේ කැමරාවක් නෑ, අපි ළඟේ නිරීක්ෂණයක් නෑ, අපි ළඟ තියෙන්නේ මති. ඉතින් ඒක නිසා මේ හෙලි කිරීම හරහා පුදුමාකාර තැම්පත් බවක් සහ සුද්ධියක් ඇති වෙනවා. මේ නිසා සරුවචනාංශය සඳහන් කරනවා. ඔය හැම ත්‍රිපිටක පොතකම බුද්ධ ජයන්ති ලියලා තිනවා තථාගතප්ප වේදිතස්ස භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්ඡන්නෝ භණ්ඩරක සූත්‍රේ. මහානි මේ තථාගත වේදිත ධර්ම විනය එහෙලි කරන්නේ බබලයි. වැසුනේ නොම බබලයි. මේක තමයි සතිරත් ක්‍රමය. හිත මෙච්චර නොසණ්ඩාලා හිත මෙච්චර නොකමන දහපදුරා පට්ටපඳුරු කියලා හෙලිකරනද තමන්ගේම හිත බලලා මේ තරහට නෙවෙයි අනුන්ගේ එකක් නෙවෙයි වෙච්ච එකකුත් නෙවෙයි මේ හෙලි කිරීම බුද්ධම ධර්මතාවයක් පෙන්වනවා ඒ ධර්මතාවය මේක තමයි ධර්මතාවය කියන්නේ ධර්මතාවයට බුදුරජාණන් වහන්සේ කොච්චර ගරු කරනවද කියනවනම් උඹේ වැඩේ මට කරන්න බෑ උඹ උඹම කරගන්න ඕනේ කියලා කියනවා ඒ නිසා සර්වචාන්සිය ගැලුම් කාර්යයක් නෙවෙයි සරංජ කියනවා මෙන්න ක්‍රමේ. මේක කඩප්පුලි. මේක නොකෑමන දහපදුරා. නමුත් ඒ වෙන මොනවාක්වත් කරන දෙන්න ඒක හොඳ කය තැම්පත් කළා මේක යන හැටි බලන්න. දැන් යන යන තැනට ටෝච් එකක් ගහනවා කියලා හිතන්න. බලන්න මෙයාගේ පතේ මේ කියන මේ ගතිය. ඒකේ ගෑනු පිරිකමක් තියෙනවා කියලා හිතනවද බලන්න. උගත් නොඋගත්කමක් තියෙනවා කියලා බලන්න. පිං කළා නොකළා කියලා ගතියක් තියෙනවද බලන්න. හැම කෙනාගම චිත්ත නියාමයකමයි. නමුත් අපි පුද්ගලිකවනේ විඳවන්නේ. අපි හිතන්නේ මගේ හිත තමයි මෙච්චරම කඩප්පුලි. මගේ හිත මෙච්චර නොකෑමනා කිය. නමුත් ධර්මයේ තියෙන ඒක නම් ඒක හෙලි කරන්න කරන්න තමන්ට තේරෙන පටන් ගන්නවා අපි ඔක්කොටම තියෙන සමාන අවශ්‍යතාවයක් සමාන ක්‍රියාවලියක් හැබැයි අපි අව탁සීරුවක් කරනවා. ඔය පළවෙනි අවුරුදු 8 විතර වගේ මම ඉන්න කාලේ මම නිල්ලඹ යනවා. නිල්ලඹ ගුරුවරයෙක් හිටියේ නෑ අපි කට්ටිය එකතු වෙලා ඔය සාකච්ඡා කරනවා. ගොඩින් මහත්තයා සාකච්ඡාව මෙහෙවනවා. ඉතින් බලපුවාම සුද්ධාවත් මම ඔක්කොම ඉන්නේ මං විතරයි කල්ලෙකුට ඉන්නේ. මටත් එච්චර ඉංග්‍රීසි හොඳ නැහැ. ඉතින් මම අහගෙන ඉන්නකොට මියක කළු වුණත් සුදු වුණත් ගෑනු වුණත් පිරිමුණත් එකම දේනේ හැම එකම කියන්නේ. එක එක රටවල වලින් ඇවිල්ලා. පිසුද්දෝ අපි දැන් සුද්දන්ට සුදු ප්‍රශ්න තියෙන්න ඕනේ නෑ. කළු ප්‍රශ්නමයි තියෙන්නේ. ප්‍රශ්න වල කිසිම වෙනසක් නෑ. ඉතින් පස්සේ මම ගොඩින් මාත්‍ර කතා ලිකුවා බැලින්න යකෝ මේ මිනිස්සු ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ කියලා. පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා ලංකාවට ආවා. පස්සේ ගිහිල්ලා අනේ ඒකත් කියන්නේ එච්චරමයි. පස්සේ එළියට එනකොට ගොඩින් මාත්‍ර හම්බුනට පස්සේ කිව්වා ආ සන්තෝෂයි දැක්කට ඇහුවද ටෝක් එකේ මම මොනවද තේරෙන්නේ මම කිව්වා මේ මිනිහත් කියන්නේ එකමනේ. ආ එහෙනම් ඔබට හොඳට තේරිලා තියෙනවා. ඔය කොයි මිනිස්සයත් කියන්නේ මේ තියෙන දේ තමයි. අපි ඒකේ ගෑනු පිරිමිකම් හොයනවා. අපි මේකේ තාරාතිරම් හොයනවා. ඒව මේ මත ප්‍රකාශ කිරීම මිස මේ චිත්ත නියාමේ හිතේ හැටි මේකයි මේකට ලැජ්ජ වෙන තාක්කල් අපි කෙලෙස් උපදවන. සරුවචනාසිගේ නාමයෙන් ධර්මේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් අපි මේක හෙලි කරපු ගමන් හිතේ ගතිය හිතේ චර්යාව හැබැයි ඒකට කියනවා එimhe චර්යාවේ හිත නටන ගමන් කුඤ්ඤා දීලා තියන්නේ කියලා <coughs> බැඳ ගන්න තැන. කයේ අරමුණ දීලා තියන්නේ මේ කායानुපස්සන කියන්නේ ඒකයි. මම ඉඳගෙන ඉන්න බව කියාගන්නේ කොහේ හරි ගිහලා රත්යාදුවක් ගහලා කියලා දැනගත්තට පස්සේ ඌ වටපිට බලනවනේ කියන්නේ නෑ කලබල වෙන්න එපා ගෙදෙට්ට එන්න. මේක තමයි ගෙදර. මේක තමයි කුඤ්ඤේ. මේ තමයි කර්මන. මේ තමයි සතිපට්ඨාන කර්මස්ථාන. ඒක පැහැදිලි වෙන්න ඕනේ. කොහේ රත්යාදු ගැහුවත් දැන් මම මොකද කරන්න ඕනේ කියලා තතනන වෙලාව කිනෝට කියන ආයෙන්න ගෙදර. කයට එන්න. එන්න ගෙදර එහෙම නැත්නම් ආනපාණ්ඩේ එන්න. මොකක් හරි ඒකට අපි මූල කර්මස්ථානේ කියනවා. ඒක චචක්ක සූත්‍රයේ චප්පානක සූත්‍රයේ සර්වඥ සඳහන් ඇහැට ගිය බව දන්න. ඇහැ නන්නත්තරයි. ආ ඒක දැනගත්තට පස්සේ උඹට ඕනේ නම් දැන් සතියට පදනම දෙන්න ආයෙ කයට ගෙනත් යන්න. සද්දෙට නටන. ගන්න ඕනේ නම් කී කර කරන කයට ගෙනත් යන්න. අපිට ඒකට මේ කය පිළිබඳව මොකද්දෝ මෛත්‍රයක් එනවනේ. අපි මේක නැතුවනේ මේ ලෝකයට මෛත්‍රී කරන්නේ. අද මහා ලොකෝට මෛත්‍රී භාවනා කරනවා. නමුත් එක එක්කත් ඉඳගෙන ඉන්න ඉරියවට මෛත්‍රී කරන්න බෑනේ. දන්නෙත් නෑ. ඒක මෛත්‍රී කියලා දන්නෙත් නෑ. ඒ නිසා යම් වෙලාවක සතිය පිහිටියා නම් යත යතාව කායෝ පනිහිතෝ හෝති තත තතන පජාන යම් යම් ආකාරයකට කය පිහිටන්නේ ඒ ඒ ආකාරයට කය පිළිබඳව දැනගන්නවා කියන්නේ බුද්ධුම මෛත්‍රියක් නේ බලන්න සරුවචනන්සේගේ රූපේ දිහා ඒ දෙසිරක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව තිබ්බ තැන හොබවනවනේ. තිබ්බ තැන හොබවනවා. දැක්කනම් ඔයගොල්ලෝ අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ හොබවනවා. ආසනයකට ගියාම ඉඳගත්තර පස්සේ පූසෙත් තිබ්බවා. නිකන් කටු පිලක තිබ්බා වගේ හෝ උල තිබ්බ මිනිහෙක් වගේ නෑ. ඌ ඉන්න තැන සතුටින් ඉන්නවා. හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්නවා. ඒ මොකද ඒ ඉන්නේ ඉරියව්වේ තියෙන. අපි බලන්න කොතනක හිටියත් හැම ඉරියව්වක මා නිකන් කටු බෙරේ පෙරළුවා වගේ උල තිබ්බ මිනිහෙක් වගේ නේ ගත කරන්නේ. අපි කැමති නැහැ නේ ඉන්නේ ඉරියව්වල. ඒ කියන්නේ අපිට අපි මෛත්‍රී කරන්නේ නැහැ. සති මාත්‍රාව ආවට පස්සේ ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේක සඳහා දඹදිව යන්න ඕනේ නැහැ පින් කරන්න. මේකට ධාතු චේති වන්දනා කරන්න ඕනේ ධර්ම චේති මේ කියන්නේ. Taman ඉන්න ඉරියව්ව සතිමත් වෙනකොට ඒක නේ ධර්ම චේති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ධාතු චේතියාවේ පස්සේ කාසිපසරුවච්චරණාංශෙත් කිව්වේ ධම්ම චේතින් සමුස්සෙත්වා නිබ්බිතෝ නිබ්බුතෝ කස්සපෝ මුනි කාතප සර්වචන්සේ පහළ වෙලා ලෝකෙට ධාතු චේ ධම්ම චේති මතු කරලා දීලා අපවත් වුණා. අපි දැන් ධාතු චේතිනේ වතින්නේ. ධාතු චේති වන්දනාවට නෙමෙයි දඟලන්නේ. එන් තමන්ගේ මේ ඉන්න මොහොතේ ඉන්න චිත්තක්ෂණ මෙච්චර වටිනා. දැන් ලෝකේ වැඩිම පිංකම කියලා දන්නවනම් අපි මෙතෙක් කල් කරපුවා පිළිබඳ වැලි සෙල්ලම් බතක් වගේ නේක. පොඩි ළමයි කරන වැලි සෙල්ලම් බතක් වගේ. මේ කයට හිත යොදලා වර්තමාන මොහොතේ හිතක හිතලා ඒක මේ ලොකුම කුසලේ නෙවෙයි කියන කාගේ හරි දිව දෙක දික නැමෙයිද කියලා බලන්න. කාටද පුළුවන් එක නෑ කියන්නේ. මේ ලැබ සිටීම මේ වර්තමානයේ නෙවෙයි කුසලයේ කියලා කාටද කියන්නේ. ඒ වු එක තියේදී අපි කොච්චරක් ආලවට්ටම් කරනවද බලන්න. ඒකට කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. කළ හැකි උත්ස්ම කුසලයේ තිබියදී ලාම කුසල් ගැන ඒකට කියනවා අරතිය කාමාතේ පටමාසේනා ဒ ුතිය අරති. අරති කියන්නේ අදි කුසලයට කම්මැලි. කළ හැකි උපරිම පිරිසිදුම දෙතියේදී වටවලල්ලේ කරකිනවා. එතකොට පේනවා ලෝකේ කොච්චර අන්ධ භූතද කියලා. මේ පින් කරලා උපදවාගත්ත මේ manussකය තිබියදී අපි පින් කිරීම සඳහා নানা ප්‍රදේවල් කරනවා. ඒ වගේම ක්ෂණ සම්පත්තිය තමයි උතුම්ම සම්පත්තිය. නැත්තම් සාසනික සම්පත්තිය වෙලා තියේදී අපි අනාගත සැලසුම් හදනවා. පශ්චාත්තාප වෙනවා අතීතය ගැන. අරය ගැන කල්පනා කරනවා, මෙයා ගැන කල්පනා කරනවා. මම පිළිගන්නවා. දවස පුරාම අපිට වර්තමානයේ ඉන්න බැරි වෙයි. නමුත් වර්තමානයේ ඉන්න චිත්තක්ෂණ ගාන වැඩෙනවන්න සති මාත්‍රය, හුදු සතිය, නිර්බල සතිය තමන් තමයි ඉස්සලා මේක දන්නේ. ඒකට අය දෙවන්නේක් එන්න ඕන කමක් නැහැ. මොකද සතිය එතන එතන ප්‍රත්‍යක්ෂණය කළා දෙනවා. ඒකට නෑ මේ ප්‍රශ්න ලියන එක නයි ප්‍රශ්න උත්තර බලන එක නයි කියලා දෙන්නේක් නෑ. ඒක අකාලිකයි. සතිය පිහිටපු ගමන් තමයි තමයි දන්නේ. සතිය වැඩෙනවා නම් තමයි තමයි දන්නේ. අන්නේ වැඩෙනකොට මේ සති මාත්‍රාව පුරුදු කරනකොට මුල් කාලේ වැල්ලේ ලියපු අකුරු වගේ වතුර ලියපු අකුරු වගේ පාට මැකෙනවා. නමුත් මෙහෙම කරගෙන කරගෙන ඉන්නකොට වේලාවක තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ චිත්තක්ෂණේ මේ ඉරියව්වේ මේ වෙලාවේ නම් මම දැන් සතියේ හිටියේ කියලා නිකන් ඒක අහම්බෙන් වගේ තේරෙන්න පටන් ගන්නවා ක්ෂණ මාත්‍ර වශයෙන් කියනවා ක්ෂණ බංගුර සතියක් කියලා. පහු වෙනකොට ඒක හොඳ කල්යාණ මිත්‍රෝ ලැබුණොත් සද්ධර්මයේ ඇහුනොත් පරිසරය ලැබුණොත් ඒක චිත්තක්ෂණ දෙක තුන එක දිගට තමයි තේරෙන්න පටන් ගන්න දැන් මං හිටියේ සතියේ කියලා. අන්නේ මේ ඉන්න වෙලාවේ තමයි මේ සතියේ ಗುಣ සතියේ සමාදන් වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ආරම්භයේදී අපිට පේන්නේ අසාර්ථක ප්‍රයත්නයක් වගේ කරගෙන කරගෙන යනකොට එනකොට තමයි තේරෙනවා සමහර වෙලාවල් වලට ඒක ගණ්ඩම දෙයක් නැතුව සීසිකඩ ගිහිල්ලා කිසිම විශ්වාස කරගන්න බැරි වෙලාවක් එනවා ආයෙනම් මට සතිය වඩා ගන්නත් බැරි වෙයි කිය. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙසරයක් අර මුක්කම පැත්තක තියදී ආයෙ සතිය වඩා ගන්න පුළුවන් ලකුත් එනවා. ආහනේ වෙලාවේ වරින් වර වරින් යන හම්බෙන ක්ෂණය පාවිච්චි කරලා අවස්ථාව පාවිච්චි කරලා සීගන් සීගන් කියලා යෝගාවචරයේ හම්බ වෙන වෙලාව වැඩි කරලා හම්බ වෙන පරිසරය වැඩි කරලා කටයුතු කරන්න තමන් උත්සාහ කරේ නැත්නම් අපි ජීවන රටාව වෙනස් කරගෙන අපිට මේකේ ක්‍රමික වර්ධනය සිදු වෙන්නේ නැහැ. හැබැයි අපිට සාහතික කරගන්න පුළුවන් මේකට අපි මූලික සුදුසුකම තියනවා කිය. අන්න එහෙම කරගෙන යනකොට සති ඉන්ද්‍රිය බවටපත් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා සතිය ඉන්ද්‍රිය නායකත්වයේ ගත්තට පස්සේ සමහරට සද්ධාව නැති වුණත් අපිට වීරිය නැති වුණා, සමාධිය නැති වුණා, ප්‍රඥාව නැති වුණා. මට මේ මෝඩ තාලෙට මට සතිය වඩා ගන්න පුළුවන්. ඒකෙන් ගියාට පස්සේ මේ සති ධර්මයේ ටිකක් අත්ලල්ලක නැගිට ගියාට පස්සේ ශ්‍රද්ධාව වැඩෙනවා. වීරිය වැඩෙනවා කියලා ශ්‍රද්ධා වීරිය සමාධි ප්‍රඥා පැත්තක තියදී සතිය නායකත්වයක් අරගෙන ඉන්ද්‍රිය தත්තට ඉන්න පටන් ගන්නවා. ඒක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. නමුත් හම්බ වෙන වෙලාවේ යෝගාවචර තියෙනවා ඒක පරණ කරන ලද අත්තරදි මතමයි හැදෙන්නේ. ආන්නේ අත්තරදි ටික විසි කරන්නේ නැතුව ඒක මාලයකට අමුණ ගන්න වගේ දිගට ගියොත් වෙලාවක එනවා මේ සති ඉන්ද්‍රිය බලයක් බවටපත් වෙනවා. එදාට සතිය කැඩුනයි කියලා ප්‍රමාදයටපත් උනයි කියලා පශ්චාත්තාපේ නැතු යන. ඒක මහ විශාල ජයග්‍රහණයක්. අපිට දැන් සතිය වඩනකොට සතිය කැඩිච්ච ගමන් ප්‍රමාදයට වැඩිචි ගමන් ලොකු පශ්චාත්තාවයක් එනවනේ. නමුත් ඉස්සරහට එනවා සති බලය කියන්නේ පමාදේ න කම්පතිටි සති බලං. ප්‍රමාදයට වැටුණයි කියලා කනගාටු වෙන්නේ නැහැ. ඒක ස්ථිරහණියක් වෙන්නේ නැහනේ. පස්සේ හදන්න පුළුවන් කියලා ඒ සතිය කැඩුනට සැලෙන්නේ නැතුව කැඩිච්ච සතිය දිහා බලලා ආ මේක මම පස්සේ හදන්න පුළුවන් කියන පරෝපදේශ රහිතව හදන්න පුළුවන් කියන මට මගේ එක නැගිටව ගන්න පුළුවන් කියන අන්නේ විශ්වාසයෙන්කොට යෝගාවචරයට ඉස්සලාම වතාවට Taman කෙරේ මෛත්‍රිය පහළ වෙන්න පටන් ගන්න. එතකන් අපි හිතන්නේ ලෝකේ ඉන්න මහා කාලකන්‍යාවම මම මොන කරන්න ගියත් හරියන්නේ නැහැ මට දෙස් දී ගන්න ගතිය නැතිනේ. කොයි වෙලාවකෝ සති බලය කියන කාවට පස්සේ ඒ Taman කෙරේ අනුකම්පා කරලා ඔහොම තමයි හැටි. ඔක ඉස්සරහට යනකොට ඔක තවදුරටත් හරියනවා කියලා පමා උණයි කියලා අසතිමත් උණයි කියලා වැරදුණයි කියලා සාප කරගන්නේ. ආයේ නැවත සකස් කර ගැනීමට Taman තුලම දෘෂ්ටිය නැත්නම් සංකල්පයක් හරියනවා. දැන් සතිය නෑ කමන්නේ කලබල වෙන්න එපා. ওই වෙලාව එනකොට හැදෙයි කියලා ඒක දකින්න දකින්න මේ සති බලය දකින්න දකින්න තේරෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මට මේ කැඩුනට හදන්න පුළුවන් කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් manussත්වයේ කියන එක අපෙන් කවදාකවත් ගිලිහෙන්නේ නැහැ. සතුම් මරුවට අනුසත්ත්වයේ ගිලිහෙන්නේ නැහැ. හොරකම් කරාට මනුස්සත්වයේ ගිලිහෙන්නේ නැහැ. කාමීත්‍යාචාර කරන මනුස්සත්වයේ ගිලිහෙන්නේ නැහැ. බොරු කේලම් හිස්සච මොකකින්වත් කරන්න බෑ. ආයේ සතිය නැගිටවල අපිට මනුස්සත්වයේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. මට විතරක් නෙවෙයි අල්ලපු ගෙදර මිනිහට පුළුවන්. ඒ නිසා අපිට කිසිම කෙනෙක් විචිනේ කරන්න බෑ. එමස මේ වෙලාවේ වැරදි. නැත්නම් තව මොහොතකින් එයාටත් මේ වගේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා manussකම මිස ඒ මනසගේ මේ තියෙන පිට ආරෝ ආලෝ ආටෝපේ මියා මුස්ලිම් මනුස්සයා මෙයා කතෝලිකයා මෙයා බුද්ධහ විනාශ කරපේකනා මෙයා බුද්ධහ නැගපේකනා නෙවෙයි. මේ manussකම දැක්කට පස්සේ මේ manussකම පිළිබඳව බුදුරජාණන්සේ කොච්චර අගය කරාද කියනවනම් සර්වචාන්සින් ඇහුවට ඔබ වහන්සේ ගාන්ධර්වද කියලා නේ මං ගාන්ධර්වෙක් නෙවෙයි. මම දෙවියෙකුත් නෙවෙයි. මම බ්‍රහ්මියෙකුත් නෙවෙයි මිනිස්සෙක්. ඉතින් කාට හරි හිතනවා මේ මොකටද මේ ගහපාදේ මේ ගුවන්නන්නේ? තෝත් මිනිසෙක් මාත් මිනිසෙක් තොරත් ඕනනම් ඒක වෙන්න පුළුවන් කියන එක නෝ කියන්නේ. අපි කිව්වොත් නෑ බුදුහාමුදුරු එහෙ ඉන්නේ අපිට බෑ අපි වැන්දට පස්සේ ලබන මෛත්‍රී බුදුහාමුදුරු දැකලා තමයි අපිට ෂේප් එකක් වෙන්න පුළුවන් කියලා කියනවනේ විහිං පල්ලෙහා මට්ටමට වැටෙනවනේ සතිය කවදාකවත් ඒක ඉස්සෙ තියන්නේ දැන් මේ ශාලාවට ඇවිල්ලා භාවනා කරපු අන්‍ය ආගමිකයන්ගේ කතා ඇහුවොත් එහෙම බුදුම හිතෙනවා ඒ මිනිස්සු භාවනා කරුවට පස්සේ මේ මිනිස්සු බෞද්ධයන් දිහා බලන හැටි. බෞද්ධ හිතන මේක බුද්ධියට සින්න වෙලා තියෙන සතිය අපේ. එහෙම නැත්නම් අප්‍රමාදී අපේ කියලා. නමුත් ක්‍රියාවත් කරන්නේ නැත්නම් කඩුව ඕපේ දාගෙන කියන මලකට කාලා තිබුණා. යුද්ධයට අතර වැඩ වැඩක් නැහැ නේ. ඒක ගාලා තියාගන්න. ගෑවට පස්සේ පේන ඕන කෙනෙකුට ඒ ඒ තති මාත්‍රා මට්ටම නැත්නම් මේ මනුස්ස මට්ටමට ආවට පස්සේ ඒ මනසට සම්පූර්ණ අලුත් ප්‍රස්තාවක් ලැබෙන. ඊගා චිත්තක්ෂණේ හැම වෙලාවෙම අලුත් ප්‍රස්තාවක්. ඊගා චිත්තක්ෂණේ අනිවාර්යම නිර්මලයි. අපි අර ගත කරපු චිත්තක්ෂණේ කෙලෙස් වෙනව බැලුවොත් අපිට පේන්නේ ඒ කුණු කන්දලේ තමයි. අපිට පුළුවන් නම් ක්ෂණ භංගුර වශයෙන් බලලා ඊගා චිත්තක්ෂණ විචිදී බලච්චාවයි. ඊගා චිත්තක්ෂණ අපි විවෘත වෙනවා කියන ඒ සති මාත්‍රාව අඳුන ගන්න පුළුවන් වුණොත් මම කියනවා නිවන් දැක්කට වැඩිය වටින කොන එතන තමයි කියලා. නිවන් දකින්නේ මේ වැඩ පිළිවෙල කියලා වල. නමුත් ඉස්සල්ලාම වතාවට මේ මට සතිය කියන එක කළ හැක්කක්. මම කළ යුත්තක් කියලා. ඒ සත්‍ය මාත්‍රාව තේරුම් අරගත්තොත් එදා තමයි අපි අර පෙරලිය නැත්නම් ආධ්‍යාත්මික පෙරලිය සිදි වෙන්නේ. ඒක තහවුරු වෙන තැන තමයි බොජ්ජංග මට්ටම. එතකොට තේරෙනවා මේ සතිය ලෞකික සම්පත් ලබන එක නෙවෙයි. ඒක අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තැන තැනට දක්වා ලෝකෝත්තර තැනට දක්වා නෛර්යානික තැන දක්වා යන්න පුළුවන් කියන එක කෙනෙකුට තමා වශයෙන් වැටෙන වෙලාවට එනකොට සතිය දැහැහෙන්න දියුනේ. ඉතින් මං සැක කරනවා ඉච්ඡර මට්ටමට අපිට මේ වැඩමුළුවකදී කරගන්න පුළුවන්ද කියලා මේ වැඩමුළුව සැලසුම් කරලා තියෙන්නේ සති මාත්‍රාය සඳහා පමණයි. ඉංගහට මොකක්වත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරනවා. ඉදිරියට යන කෙනාගේ පෙරමඟ ලකුණු පෙන්වන්න. මෙතන අපි උගන්වලා දෙන්න හදන්නේ මෙතන පැමිණ හැම කෙනෙක්ම ආදුනිකයෙක්, හැම කෙනෙක්ම නිර්මල මනසක් ඇති කෙනෙක්, හැම කෙනාට මේ සත්‍ය මාත්‍රි තේරුම් ගත්තනම් ඒ කෙනා ඒ හම්බෙච්චි ආයුධ කට්ටලේ අරගෙන Tamanට සුදුසු පරිදි ඒක නිසිසේ පාවිච්චි කරන එකට අපි වග කියන්නේ නමුත් අර වැටෙන හැම වෙලාවකම නැවත අර සති මාත්‍රය ඇති කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රමසාවිදී උපකරණ ආයුධ සකස් කළ දීම තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් සහ ධර්ම දේශනාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මම මේට එහා තවදුරටත් අද දවසේ වෙනුවෙන් කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. මං හිතනවා උත්සාහය අනුව යම් ප්‍රමාණයකට කෙනෙකුට මේ වැඩි ආරම්භක සීතී සති මාත්‍රේ කියන එක තේරුම් ගත්තයි කියලා ඒක එනකොටත් තියෙන්න ඇති දැන් මේ අපේ වැඩමුළුව පුරාවට අපි කරන්න හදන්නේ මේ සති මාත්‍රේ නැවත නැවත ස්ථාවර කර ගැනීමයි. ඉතින් සතිපට්ඨානය කියලා කියන්නේ ඒ නිසා මේ දැනටමත් Taman ළඟ තියෙන සතිය තමන්ගේ එකම ගැලවුම් කාර්යය විදියට ඒ කායන මාර්ගයේ විදියට සලකලා ධෛර්යයෙන් යුක්තව සද්ධා ශීලෙන් සම වීර්යයෙන් ඉදිරියට යෑම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සම්බන්ධ වෙච්ච සිරුවන් දෙනා වහන්තේලාට සුවපත් වේවා තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා